නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කිං සමුදයා ආවසෝ සබ්බේ ධම්මා පස්ස සමුදයා ආවසෝ සබ්බේ ධම්මා කීති සත්‍තා බුද්ධ සම්පන්න පින්වත් අපි මේ භාවනාව දැනුවේ කලින් දවසේ ඒ අනුව අද දිනපතා ධර්ම දේශනාවකින් කරගෙන යන ධර්ම දේශනා මාලාවේ 6 වෙනි ධර්ම දේශනාව. ඉතින් අපි මේ සඳහා ඉදිරියෙන් තියාගත්තේ මේ කවුරුත් වගේ දාන්න පරිදි සර්වඥාන්ත විසින් දේශනා කරන්න ඉච්ඡ අසීමෝරක සූත්‍රය. ඒකී මූලක සූත්‍රයේදී අංගුත්තර නිකාය සංග්‍රහ වෙලා තියෙන සූත්‍රයක් කාරණා අටක් සඳහන් වෙන සූත්‍රයේ අටක නිපාතේ සඳහන් වෙනවා ඒකට තව කාරණා දෙකක් එකතු කරලා දසක නිපාතේ නැවතත් මූලක සූත්‍රය වශයෙන් සඳහන් වෙලා තියෙනවා දෙකේම තියෙන බොහොම සමාන ක්‍රමයක් අර දසක නිපාතේ අර ගිනා පිටින් තව ඊවර දෙකක් ඉදිරියට අංගතියයි තියෙන්නේ අපි මේ දේශනා මාලාවේදී ගත්ත චාරිත්‍රය තමයි මේ සූත්‍රයේ සඳහන් එක එක කාරණාවක් අපට දැනෙන ප්‍රමාණයට සුත්තමේ ඥානෙ විග්‍රහ කරගෙන භාවනාවට ඒක සම්බන්ධ කරගෙන අපි භාවනාදී ලැබෙන අත්දැකීම් ඒක එකට සම්බන්ධ කරලා ඒකක් භාවනාවට සම්බන්ධ කරලා අපේ චින්තාමය ඒ වගේම ප්‍රත්‍යක්ෂ ඥානවලට ආධාර උපකාර කරගන්න එකයි කියනකොට මේ ඡන්දය කියන කාරණාව, මානසිකාරය කියන කාරණාව අසුදි දවසට සාකච්ඡා කරලා ඊ ආරම්භයක් ලබා ගත්තා අස ස්පර්ශය කියලා අපි සංස්කෘත වචනේ නැත්නම් භස්ස කියලා පාලියෙන් සඳහන් වෙන වචනේ චින් සමුදය ආවසෝ සබ්බේ ධම්මා කියන ප්‍රශ්නයට උත්තරය. එවත්නි මේ සියලු ධර්මයන්ගේ හට ගැනීම, මතුවීම, ඉස්මතු වීම කොහොමද කියන්නේ. එතකොට එහෙම ප්‍රශ්නයක් යම් ආකාරයකින් භික්ෂුවකින් අන්‍ය තීර්ථකයක ඇසුවොත් බුදුජානනාංශී අහන භික්ෂුවකින් උඹලා කොහොමද ඒකට උත්තර දෙන්නේ. ඉතින් ඒ සූත්‍රය සඳහන් වෙන විදිහට ඒ සීලම ස්වාමීන් වහන්සේලා භගවතා මූල කාණෝ සම්ති ධම්මා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මුල් කරගෙනයි ධර්මයේ තියෙන්නේ ඔබ වහන්සේ ගැනයි අපේ අපේක්ෂාව තියෙන්නේ ඔබ වහන්සේට අමාකාරික වැටෙනවා නම් අපට දේශනාකට වදාළ දේ වාපි එලෙස දරා ගනිමි කියලා සර්වචන් වහන්සේටම නැවත ප්‍රශ්න යොමු කරනවා එතකොට සර්වචන් වහන්සේ කෙටි උත්තරයක් දෙන්නේ පස්ස සම්දයා සබ්බේ ධම්මා කියලා උත්තර දෙනවා සියලු දේකම හට ගැනීම ඉස්මතු වීම එහෙම නැත්නම් පැලයක් රෝපණය වෙන්න වගේදී සමුදය පටන් අරගන්නේ ස්පර්ශය. ඒ නිසා මේ ස්පර්ශය කියන එක අපි දැනගත්තොත් අපි දැනට මේ විඳවන නැත්නම් අත්දකින්න දේහේ තියෙන වෙහස හෝ සුවයලවන ගතිය දැඩි ලෙස මේ ස්පර්ශත් එක්ක බැඳිලා තියෙන බවත් මේ ස්පර්ශය ඉගෙන ගැනීම හරහා නැත්නම් ස්පර්ශ කියන චෛසිකය වශී භාවයට පත් කර ගැනීම හරහා අපිට අවශ්‍ය තැනට යන්න කොටක් පෑදෙන බවත් කියන මේ උත්තර දෙක තමයි ප්‍රවචන දෙක තමයි මේකෙන් අපිට ලැබෙන්නේ. ඒ නිසා සර්වචනාංශයේ මේ සූත්‍රයට සාධක වශයෙන් අනුසූත්‍ර ගත්තාම සර්වචනාංශයේ පෙන්ත දෙනවා දැන් අපේන දෙන්න උත්සාහ කරනවා උන්වහන්සේගේ ප්‍රත්‍යක්ෂ දැනුම අනුව ඒ ස්පර්ශයෝ ස්පර්ශ කරන හැටි පුත්ලයන් පුත්ලට වෙනස්. ඕනම කෙනෙක් දැන් අපි තව කෙනෙක් ස්පර්ශ කරන දේ මෙයාට ස්පර්ශ නොකර ඉන්න පුළුවන්. ඒ නිසා මේ ස්පර්ශයන්ගේ තියෙන ස්පර්ශෝ ස්පර්ශ කරන තැන සා ස්පර්ශෝ ස්පර්ශ නොකරන තැන. මේ ස්පර්ශෝ ස්පර්ශ කරන තැන හරහා ගිය දැනුමට තමයි මේ ඉන්ද්‍රිය බද්ධ ඥානය කියලා කියන්නේ. එතන මේ ලෝකේ තියෙන භෞතික ඥාන සියල්ලම ස්පර්ශයන් ස්පර්ශ කරන තැන හරහා ඒ ශේත්‍රය නමුත් ස්පර්ශය ස්පර්ශ නොකරන පැත්ත අපි දැනුවක් ඥානයක් කියලා පිළිගන්නෙත් නැහැ. ඒක මේ ඉඳුරන්ට ගෝචර වෙන්නෙත් නැහැ. යන්ත්‍ර සූත්‍ර වලට අහු වෙන්නෙත් නැහැ. නමුත් සර්වචනanse පෙන්වන්න උත්සාහ කරනවා ඒ ස්පර්ශෝ ස්පර්ශ නොකරන තන හරහා තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය වැටලා තියෙන්නේ. මධ්‍යම ප්‍රතිපදාව වැටලා තියෙන්නේ. ඒකට තමයි චතුරාර්ය සත්‍ය අන්තිම ආර්ය සත්‍ය කියලා කියන්නේ. නැද්ද පිළිවෙත. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ ඒ නිසා මේ ස්පර්ශ කියන චෛතසිකය හරහාම මේ කාරණය මතුවෙන තැනක් තියෙන ඔය මජ්ජේ සූත්‍රයේදී මජ්ජේ සූත්‍රය පිළිබඳ දෙන අර්ථකථනයක එක ස්වාමීන් වහන්සේ සඳහන් කර තියෙනවා ස්පර්ශය ඒකාන්තයක් ස්පර්ශ සමුදය අනික්කාන්තයක් මේ අන්ත දෙකේ තමයි මිනිස්සු හැසිරෙන්නේ නමුත් ස්පර්ශ නිරෝධය දැකපු දවසේ තමයි මධ්‍ය ප්‍රතිපදාට වැටෙන්නේ. ඉතින් ඒක නිසා අපට රූපාරහ, වේදනාහරහ, සංඥාව කියන හඳුනා ගැනීම හරහා සංස්කරණය කිරීම කියන සකස් කිරීම, ගැටීම් හරහා විඥානීය දෙක දෙපැත්තට බෙදලා දැන ගන්න ක්‍රමය හරහා කියන මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන වල නැත්නම් රූප ස්පර්ශය, වේදනා ස්පර්ශය, සංඥා ස්පර්ශය, සංස්කාර ස්පර්ශය සහ විඥාන ස්පර්ශය ස්පර්ශය කියන්නේ මොකද්ද? ස්පර්ශ සමුදය කියලා කියන්නේ මොකද්ද කියන එක අපිට සුතුමේ ඥාණයෙන් දරගන්න. ඒක ඉන්ද්‍රිය ගෝචරයි. ඒක සාමාන්‍ය මේ ලෞකික ඥාන වලට වැඩේ. නමුත් ස්පර්ශ නිරෝධය තනි තනියෙන් ප්‍රත්‍යක්ෂ කරගන්නවා. ඔය ස්පර්ශ නිරෝධය කවදාකවත් කරන්න බෑ. ස්පර්ශය සහ ස්පර්ශ සමුදය කියන එක පිළිබඳව සුවිරු ඥාන නැත්තම් ඒක පිළිබඳව චින්තාමය ඥාන, අන්වේ ඥාන, තර්ක ඥාන, විපස්සනා ඥාන නැත්තම් ඒ නිසා මේ ස්පර්ශ නිරෝධය තමා තමා නැනම් පමණින් ප්‍රත්‍යක්ෂ කරගත්තක් වුණාට ඒක යම් ආකාරයකට ස්පර්ශය සහ ස්පර්ශ සමුදය දැක ගැනීම හරහා කළ යුතුයි. ඒක නිසා රූප ධර්මයන්ගේ ස්පර්ශ කියලා කියන්නේ මොකද්ද? ස්පර්ශ සමුදේ කියලා කියන්නේ මොකද්ද කියලා අපිට මේ වචන වලින් ව්‍යාකරණ වලින් සංවේදනය කරන්න පුළුවන්. අපි ඊයේ දේශනාවේදී උත්සාහ කළා ඒ රූප ධර්ම පිළිබඳව කායන ප්‍රශ්නා පිළිබඳව කායගත සතිය හරහා භාවනාවට බැසගෙන ඒ හරහා සද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා වඩන්න ගන්න යෝගාවචරයට සතිපට්ඨාන යෝගාවචරයට කියන පායන පශනා කරන කෙනා කියලා කියන. ඉතින් එතෙන්දී සර්වඥාන්සු බොහොම ප්‍රයෝගයෙන් එන්නකම් බොහොම උපක්‍රමශීලීව සීල රූපයන් පිළිබඳව හැදෑරීම තරම් අපිට කාලේ මදි නිසා සීල රූපයන් නියෝජනය කරන රූප කොටාශක් වෙන් කරගෙන ඒ කොටාශය විනිවිද දැකීමෙන් පිරිසිඳ දැකීමෙන් ඒක හොඳට විග්‍රහ කිරීමෙන් සියලු රූපවල තියෙන නියෝජනය අරහා රූප සියල්ල දැනගන්න. ඒක නවීන විද්‍යාවේ ඔය හෙලෝග්‍රැෆික් මූල ධර්මය අනුව කියනවා සියල්ල එකක් සියල්ල නියෝජනය කරනවා. ඒක පිළිබඳව මේ මෑතකදී ඒ YouTube එකේ පෙන්නලා තිබුණා ඕනම අංශයක් අපි ගන්නවා පරමාණුවක් කියලා. මේ පරමාණුවේ තියෙන ස්වභාවය තමයි මැද තියෙන න්‍යෂ්ටි වටේ වටේට ඒක ඉලෙක්ට්‍රෝන කරකවෙනවා කියන ඒ ඒ ඒ චිත්‍ර රූපේ. ඒ නැත්නම් ඒ කියන රූපකේ තමයි අපිට කල්ලාලිය ඇඳලා අපි විද්‍යා රසායන විද්‍යාව වලට පෙන්නේ. ඉතින් ඒක වැඩ කරනකොට ඒ න්‍යෂ්ටිය සහ ඒ ඉලෙක්ට්‍රෝන අතර පුදුම සම්බන්ධතාවයක් තියෙනවා. ඒ ඒ ඉලෙක්ට්‍රෝන අතර සම්බන්ධතාවයක් තියෙනවා. ඉතින් ඒක පුංචි සහ බලවත් න්‍යෂ්ටික ශක්තිය හරහා કોઈ මූලද්‍රව්‍යෙත් එක විදිහකට තමයි වැඩ කරන්නේ. මූලතර වල තියෙන න්‍යෂ්ටියේ බර සහ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ප්‍රමාණය වෙනස් වුණාට මේ ධර්මතා ලෝකේ දැන් හොයාගෙන තියෙන ප්‍රධානම ශක්තිය දෙකක් තමයි මේ න්‍යෂ්ටිකවල තියෙන බලවත් ශක්තිය සහ තුනී ශක්තිය කියන දෙක. ඉතින් මේ වගේ අංශු කීපයක් ඇත්තම 90ක් හැදෙනවා. 90ක් එකතු වෙච්චාම මූලද්‍රව්‍යයක් හැදෙනවා. මූලද්‍රව්‍ය හරහා කලාප හැදෙනවා. කලාප හරහා ඉඳුරන් හැදෙනවා. ඉඳුරන් හරහා මිනිස්සෙක් හැදෙනවා. ඊට පස්සේ මේ මිනිස්සු ගොඩාක් එකතු වෙච්චාම සමිති සමාගම් හැදෙනවා. මානව ප්‍රජාව, සත්ත්ව ප්‍රජාව. ඉතින් මේ ටික ඔක්කොම මේ ලෝකයේ උඩ වතු පිට නිකන් වාහනයක් ගාව තියෙන තත්ත්වයක් වගේ. ওই ටිකේ තමයි ඔය ජීවේ පවතින්නේ. උගක් ඇතුලේ ජීවේ නැහැ, නකුටක් ජීවේ නැහැ. කෙසේ නමුත් මේ මුළු ලෝකෙම අරගත්තට පස්සේ අපි අර පුංචි අංශුවේ ඉඳලා මිනිස්සෙකේ මට්ටමට ඇවිල්ලා මේ මිනිස්සයා අපි හිතමු ලෝකෙ පොඩක් ඈතට ගිහිල්ලා බැලුවොත් එයාට පේන්න පටන් අර ගන්නවා සූර්යයා වටේ ග්‍රහ ලෝක කරකින ප්‍රමාණයයි අර පුඩාම අංශුක තියෙන නියස්ටි වටේ ඉලෙක්ට්‍රෝන කරකින ප්‍රමාණය අතර පරිමාණයේ වෙනසක් මිසක් එකමයි තියෙන්නේ ඊට පස්සේ මේ මනුස්සයාට පුළුවන් නම් තව පොඩක් ඈතට යන්න චීරපතේට චක්‍රාවාටේ චීරපතේත් ඒ සෙල්ලමයි තියෙන්නේ. ඒ නිසා ඉතාම කුඩා අංශුවේ පරමාණුවේ තියෙන හරස්කඩ තමයි හැමතැනම තියෙන්නේ. ඒ නිසා පරමාණුක ඉගෙන ගත්තත් මුළු චක්‍රාවාටි ඉගෙන ගත්තත් එකම දේ ඉගෙන ගන්නවා. ඉතින් මේ නිසා චක්‍රාවාටි දිගේ පිටතට යන ඔය භෞතික විද්‍යාව කියනවා. සර්වචනන්සේ කියන මේ ඇතුළට ගිහිල්ලා ඇතුළේ තියෙන එකක් අල්ලගෙන ඉන්නේ අපි විපස්සනාව කියන. බාහිරට යෑම කෙලවරක් නැහැ කියලා සර්වඥයන්සේ සඳහන් කරනවා. ඇතුළට ගියොත් කාදාර කෙලවරක් තියෙන්න ඉඩ තියෙනවා කියලා පෙන්නනවා. ඉතින් ඒ නිසා අපි මෙතෙන්දි කරන්නේ ආසද්ව සාධක කියන පුංචි රූප ධර්මයක් අරගෙන ඒක හොඳටම අනිකේ වයිවෙන් කරලා මේ ආස්වාසි මේක පස්වාසි නෙවෙයි. මේක සාධ්‍යයක් නෙවෙයි. වේදනාවක් නෙවෙයි. පිටිවිලක් නෙවෙයි කියලා හරියට ආස්වාදයේ ලෝකේ දෙන උත්තරම වස්තුව වශයෙන් වගේ වෙන් කරලා අල්ලගන්න. ඊට පස්සේ ප්‍රශ්වාස වේලාවට දැනගන්න මේක ආශ්වාසය නෙවෙයි සද්දයක් නෙවෙයි රූපයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි එහෙම වචනෙන් කිව්වට මේ වැඩේට ගොඩක් කල්යන්න දැන් හරියට වෙන් කළා අල්ල ගන්න කල්යන්න ඊට පස්සේ අපි අර ගන්නවා ආශ්වාසය ඒකක ප්‍රශ්වාසය ඒකක එතකොට ඕනම ආධුනික යෝගාවචරවල තියෙනවා ආශ්වාසයේ සෑහෙන ගොරෝසු වෙලා නාස්පුඩු පුරවාගෙන යන මැද හරියේදී විතරයි අපිට ස්පර්ශ කරන්න පුළුවන් වෙන්නේ ආශ්වාසයේ මොලේ මොලේ ස්පර්ශ කරන්නේ නැහැ අපි ආගේ ස්පර්ශ කරන්නේ නැහැ. යෝගියම ප්‍රශ්වාසයත් ප්‍රශ්වාසය කියලා අපි අල්ලන්නේ ප්‍රශ්වාසයේ මැද නාස්පුඩු පුරවාගෙන ප්‍රශ්වාස කරන වෙලාව. ඉතින් එතන හොඳට ඕවැටි පටන් ගන්නවා. මේකට කියනවා ස්පර්ශය අල්ලනවා කියලා. දැන් මේක හොඳට කීකරු කරගත්තට පස්සේ මේක හොඳට ඉඳ ගන්න ඉඳ ගන්න හදින පරියන්කේ සාර්ථක වුණාට පස්සේ සර්වඥාන්සේ සදාහන් කරනවා. දැන් මේ ආස්වාදයේ එනේන ආශාසක් පීගාතන ආශාසක් මට දැන් විශ්වාසය බලන්න පුළුවන් වෙයි කිය. ඊගාට ප්‍රසවාසත් විශ්වාසය මට බලන්න පුළුවන් වෙලා විනාඩි 5-10ක් දැන් මේකනම් මොනකට මොන දාලා තියෙයි කියලා හිතන වෙලාවට උත්සාහ කරන්න කියනවා මේ ආශාසය කොහෙන්ද දෙන්නේ කියලා. එතකොට මේ යෝගාවතරණ යම් වෙලාවක මේ තාම සියුම් හුස්ම ගන්න දිනුවක් නැත්නම් ඉඳලා ලාවට හුස්ම ගන්න දිනුවක් හරහා මෙන්න ආස්වාදයේ පටන් අරගත්තා. ඊට පස්සේ ඒක නාස්පුඩු පුරවාගෙන යනකොට ඔන්න ගන්න ආශ්වාසය කියලා. මේ විදිහට ආශ්වාසය කීකරු කරගෙන ආශ්වාසයේ මුල බලන්න ගිය දවසේ යෝගාවචරයට තේරෙනවා නම් තේරෙනවා මොකද්ද? ගොරෝසු නාස්පුඩු පුරවාගෙන යන ආශ්වාසය බලනකොටදී තාම සියුම් සූක්ෂම ප්‍රණීත සතියක් ඕනේ ආශ්වාසයේ එන හැටි අල්ලගන්න. ඒක ආදියට කියනවා නම් යම් කිසි කෙනෙකුට යානතෝක සම්පූර්ණ වාර්තා කරන්න ඕන නම් අනතුරු උනාට පස්සේ වාර්තා කළා වැඩ නැහැ වාර්තා වෙන්නේ ක්‍රියාතුර වෙන්නේ ඉස්සෙල්ලා එතන ඉඳගෙන වාර්තා කරගන්න පුළුවන් වුණා නම් ඒ වාර්තාගත කිරීම බොහෝම ශ්‍රේෂ්ඨයි. නැති කරන්නේ උදානතුරුනි කියලා නේ. තවත් ආශාස් ප්‍රසවාසයේ තියෙන මේක චක්‍රකාරව කරකෙන්නේ. ඒ නිසා ඉස්සෙල්ලා ආශාස් ප්‍රසවාසයේ කී කර කරගත්තා පස්සේ සර්වචනාසේ යෝජනා කරන යෝගාචරණයේ ආශාසයේ මුල බලන්න. ඒකෝනේ එතෙන්දී මේකට කියනවා දැන් ස්පර්ශයක් ගන්නවා ස්පර්ශයේ මුලක් ගන්නවා. මේක පසුකාලීන ආචාර්යවරු නාම රූප පරිච්ඡේද ඥානය සහ පච්ච පරික්ඛා ඥානය කියලා ওই දෙක තමයි කියන්නේ. නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ එනේ ආස්වාසය එනේ ආස්වාස වශයෙන් දාන. එනේන ප්‍රසවාසය ප්‍රසවාස වශයෙන් දාන. ඒ සත්‍යයක් වේදනාවක් හිතවිලක් නෙමෙයි කියලා හොඳට සුද්ධ පවිත්‍ර කරගන්න. ඊට පස්සේ දෙන උපදේශය තමයි ආයේක මුලත් එක්ක දැනගන්නේ. ප්‍රත්‍යත් සහිතව දැනගන්නවා පච්චේ පරිඥාන සප්පච්චේ ප්‍රත්‍ය පරිඥාන කියලා මේකට කියන්නේ. ආන්නේ ඒකට යෝගාවචරය ඉනේන අරමුණේ මුල අල්ලගෙන ඉනේන අරමුණ තුළ දැන් මෙතන ගත්තේ ආශාව ප්‍රසවාසනේ මේක ඕනේ කරලා ගන්න පුළුවන්. පුරුදුනාට පස්සේ ඒකේ ලස්සන ඇබ්බැහියකට යන්න පටන් අර ගන්නවා යමක් එනකොට ආමුදේ පස්සේ දුවනවා නෙවෙයි ඊගාව සැරේ තෙන බව දන්නවනම් ඒක ඒ එනකොට අච්චර ගොරෝසු වෙන්නේ ඉතර වෙලා පටන් ගන්න, අත ගන්න, සමුදය කොහොමද මේක එන්නේ කියලා බලන එක ඒක හරීම පුදුමාකාර විද්‍යානුකූල ක්‍රමයක් මේ දරුවචනanse පෙන්නලා දෙන්නේ. මේක පුරුදු වුණාට පස්සේ පසුකාලා ආදී ආචාර්යවරු පෙන්නලා දීලා තියෙනවා යම් කිසි කෙනෙකුට අරමුණ ඒකේ හටගන්මත් එක දකින්න පුළුවන් නම් ඒකට ධම්මත්‍ත්‍ටි ඥානය කියලා. ධම්ම නියාමතා කියලා කියනවා කියලා ධම්මතා කියනවා කියලා ඒ දේ දකින කෙනා චුල්ලසෝතාපන්නයි කියන නමක් දීලා සෝවාන් වීමේ භාගයක් වෙලා යනවා. යාව එන අරමුණ ඒක නැවත නැවත එන අරමුණක් නම් ඊට ඊට පස්සේ හරි එනකොට ඒච්චර කොරොස් වෙන්නේ ඉස්සලාද. ඊගාව කෙනෙකුට ඊටත් එච්චර කොරොස් වෙන්නේ ඉස්සලා මොම මොම මොම මොනට මොනට යනවා. ඔය ක්‍රමයෙන් තමයි වෛද්‍ය විද්‍යාවේ ලෙඩක් ආවට පස්සේ ලෙඩේ විෂ බීජ අල්ලන්නේ. ඊට පස්සේ තමයි හරියට විස බීජයට අපි ප්‍රතිජීවකය හොයාගන්නේ. ඒ ක්‍රමය මුලින්ම සර්වචන්ද දෙන්නේ ඒ ධම්මා හේතුපබව. ඒසං හේතු තථාගතෝ අහ. යම් ධර්මයක් මත වෙනවා ඒකේ හේතුව ප්‍රභවය. ඒ හේතුව වල සර්වචනාසි කිය. ඒකට අර කුරුත පරිබ්‍රාජකට මේක ඇහෙනකොටම තේරුණා මේක ගඩ දිග පහලට යන ගමනක් නෙවෙයි කඳ දිග ඉහළට යන ගමනක්. ඒ නිසා යම් වෙලාවක අරමුණක මුල අරමුණ කියලා මෙතන නමුක ස්පර්ශයේ මුලත් එක්ක ස්පර්ශය දැක ගන්න පුළුවන් නම් ඒ ධම්මටිකිය කියනවා. එයා ධර්මයේ පිහිටපු කෙනෙක්. එයා කවදාකවත් වෙච්ච දෙයක කලබල වෙලා පස්සේ දුවන්නේ නැහැ. මේ දේ නැවත නැවත වෙන දෙයක්. ඊගාවට දේ වෙනකොට මම මීට කලින් කොටක් අල්ලනවා. ඊට සැරේ වෙනකොට මම මීට කලින් අල්ලනවා කියලා මෙන්න මේ ධම්මටිකිය දැක ගැනීම සර්වඥාන්සේ පෙන්වන්නේ ස්පර්ශයේ අන්ත දෙක දැනගැනීම. ඒක නරුවත්යන්සේ නොකිය මතක් කරනවා මුල දකපු කෙනාට අර ගොරෝසු වෙච්ච ආශාසයේ කෙවිලා නැහැටි දකින්න වෙනම ප්‍රයත්නයක් කළ යුතු නැත. ඒක යාට ලැබෙන අතවාසියක්. ගොරෝසු නාස්පුඩු පුරවාගෙන ආශාසයේ බලලා ඒකේ මුලට මුලට මුලට මුලට පුරුදු කරලා සතිය ප්‍රණීත කරගත්ත කෙනාට දියුණු කරගත්ත කෙනාට තීක්ෂණ කරගත්ත කෙනාට අම් වෙන අතවාසියක් තමයි ඒ ප්‍රසවාස ආශාසයේ ගෙවෙන තැන අන්තිම කතර දක්වා පේන්න පටන් ගන්නවා. ප්‍රසආශයත් අර වගේම ප්‍රයත්න කරොත් ප්‍රසආදෙත් අන්තිම කතර දක්වා පේන්න පටන් ගන්නවා. ඒකට කියනවා ස්පර්ශයේ නිරෝධය කියලා. ඒකට කියන්නේ ආශාවෙන් නිරෝධය කියලා. ප්‍රසවාසයෙන් ඕච්චරමයි නිරෝධ සත්‍ය කියන්නේ උන් යහට වෙන නිවනක් නැහැ. ඔතන නිරෝධ සත්‍ය කියන්නේ ඒ නිසා ස්පර්ශේ නිරෝධ සත්‍ය රූප වලට සම්බන්ධව කතා කරලා බලනකොට කායනපසනාවට සම්බන්ධ කරලා කතා කරනකොට යම් කෙනෙකුට ආශ්වාසයක් හොඳට නැගින් අගලා හරි කවන්නේ මූලමැද දෙක බල හරි කවන්නේ අන්තිම බලන්න පුළුවන් නම් ඕකට තමයි මේ කමතාන් සුදු කරන්නේ. ඕක තමයි මේ භාවනාවේ යොමු මේ භාවනා කරන්නේ මොකටද කියලා අහුවොත් ඕක තමයි කියන්නේ. හැබැයි ඒක යන්නේ දෙක එක තුන කියන ක්‍රමයකට. දෙක කියන්නේ මැද. මැදින් පටන් ගන්න. මැදින් පටන් ගන්න එකට යනවා. ඊට පස්සේ තුනට යනවා. දෙක තුන දෙක එක තුන ක්‍රමයක තමයි ලෝකෙ මොනවා හරි සංසිද්ධියක් බලන්න ඕන නම් මේක තමයි කරන්නේ. ඉතින් එතකොට මේ රූප සම්බන්ධව ස්පර්ශයේ නිස්පර්ශය දක ගන්න ස්පර්ශ කියලා මේක මේක අපි අපි ගත්ත රූපකේ තියෙන්නේ ආස්වාසය ප්‍රත්‍යාවය. ඊට පස්සේ ඒකේ මූල බලන්න ආස්වාසයේ මූල බලන්න. ඒකට ප්‍රයත්න කරනවා. ඒකට ශිල්පය ඕන. ඒකට සතිය ඕන. ඒකට සද්ධාව ඕන. ඊට වීර්යය ඕන. ඒක සමාධිය. ඒක ප්‍රඥාව. ඇත්තටම කියනවා නම් ආස්වාද ප්‍රසවාසයේ තමන් කීකරු කරගත්තට පස්සේ ඒක මුලට ගන්න ගන්න ඒක තමයි තමයි ශ්‍රද්ධාව කියන්නේ. ඉන්හිහට වෙන දෙයකට ශ්‍රද්ධාව කියන දෙයක් නෑ. අනික් ශ්‍රද්ධාව කියන්නේ අමූලික ශ්‍රද්ධාව කියලා මේකට කියන්නේ ඕකප්පන ශ්‍රද්ධාව. ඒක ප්‍රායෝගික ශ්‍රද්ධාවක්. මේ වීර්යය තමයි වීර්ය කර්මය කියලා කියන්නේ. එහෙම නැත්නම් අතමනන ගිහිල්ලෙන් තාඩි දානකොට දස්ම තියාපා ගන්නවට නෙවෙයි වීර්ය කරනවා කියල කියන්නේ කීකරු කරගත්ත අරමුණු පුළුවන් ද අත ගන්න පැත්තට යන්නේ. සතිය කියන්නේ අර ගොරෝසුට අල්ලගත්ත දේ සිව් වෙද්දිත් සිව් වෙමින් එද්දි නැවත නැවතත් ආනපාන ආස්වාසේ එද්දි තව තවත් ධාම තීක්ෂණව අනිත් රාජ්‍ය නායකයෙක් එන්නේ ඉස්සලා කල්ලාතු ගිහලා කැමරාව තියාගෙන හැම අංශයක්ම වාර්තාගත කරගන්න ඉන්න කැමරාකාරයෙක් වගේ ආස්වාසේ එන්නත් ඉස්සලා අප්‍රමාදේ පිළිදෙනවා ආශාසය එනකොට ආවිල ගොරසනවා ප්‍රමාදක්. ඒකට අප්‍රමාද කියන වචන තලු තත්ත්වයක් එනවා. අපි භාවිත මනසක් නැත්නම් අපි අල්ලන්නේ ආත්ම ආශාස ප්‍රසාදේ පසු කෙලවර විතරයි. අප්‍රමාදී කියලා කියන්නේ ඒක මොළොන මොළොන මොළොන කියන පොඩයි සතිය කියලා කියන්නේ. ඒතකොට සතියේ වරණ ගිනක් වෙනවා. ඒතකොට මේ මේ පරි අර අරමුණේ මේ ආකාර පරිණාමයක් වෙද්දී හැලෙන්නේ නැතුව බලන ඉන්න පුංචි සමාධියක් තිබිලා බෑ. මේක තමයි සමාධිය ගැන බහල වෙන ක්‍රම. ශක්තිමත් කරන ක්‍රම. එතකොට මේක තමයි ප්‍රඥාව කියන්නේ. යමක් නැවත නැවත මතුවෙනවා නම් ඕකේ නාඩාව ගන්න යන්න එපා. චෝදනා කරන්න යන්නත් එපා. වෙනස් කළ බලාපොරොත්තු වෙන්නත් එපා. ඔබ කොහේ ඉඳලාද එන්නේ කියලා පොඩ්ඩක් බලන්න. එතකොට නියපොත් එම හදන්න පුළුවන්. ගහ වැවෙනකන් හිටියොත් තමයි පොරව ගන්න වෙන්නේ, කම්බල වන්න වෙන්නේ, කැටගල් වන්න වෙන්නේ. මොන මුලදී බැලුවොත් මේකත් කරා. ඒක නිසා මේ ටික දිනු කරගෙන ගිය කෙනාට ලැබෙන අතවාසිය තමයි අර ගොරෝසු ඉච්ඡ ආස්වාසිය ගෙවෙන හැටි බලන්න පුළුවන් වෙනවා. ඒකට කිසිම ශ්‍රද්ධාවක් ඕනේ නැහැ. ඒක කිසිම වීර්යයක් ඕනේ නැහැ. ඒකට වෙනම සතියක් ඕනේ නැහැ. සමාධියක් ඕනේ නැහැ. ප්‍රඥාවක් ඕනේ අතවාසියක්. ඒක හැමදාම පටන් ගන්නකොට යෝගාවචරය එයාට මුල් ටික තහවරා ගන්න. යම් වෙලාවක පටන් ගන්නකොටම යෝගාවචරයට පේන්නේ තියුම් මිච්චිම ආශ්‍රස් ප්‍රසවාසේ නම් අයි ගුරුසු කරන්න යන්න ඕනේ දැන ගන්න ඕනේ මේ ඊශ්වර භාවනා කරපේකේ ලාභේ නිසයි පරෝජනේ නිසයි මට දැන් මේ සාන්ත සීතල වෙච්ච ආශ්‍රස් ප්‍රසවාසය පේන්නේ එතකොට ආයි මේ මුලමඳාක දැක්කේ නැහැ කියලා දඟලන්න ඕනේ නැතිකම තමයි ප්‍රශ්නාව ගැන අපි තව ටිකක් ඉගෙන සාකච්ඡා කරා යෝගේ සාන්ත වෙච්ච වෙච්චලා පටන් ගන්නවා ආයෙත් කයියුමුස් මරගෙන මුලමඳ බලන්න ඕනේද කියන ප්‍රශ්නේ වගේ අපි ඒක සාකච්ඡා කරලා කිව්ව නැහැ හොඳටම පටන් ගන්නකොට දැන් අපි රිටිට් එක අපි අයින් දවසේ ඉන්නකොට පටන් ගන්නකොට මානපණ කී කරුණා හරි ඊට පස්සේ අපිට ඒක වාර්තා කරන එකයි තියෙන දැන් බලන්න තියෙන්නේ ගෙවෙන පැත්ත නිරෝධේ පැත්ත මේ විදිහට බැලීම ස්පර්ශයේ සාස්පර්ශයේ මුල බැලීම අන්ත දෙක වශයෙන් ඒ දෙක හරහා අග බැලීම මධ්‍ය ප්‍රතිපදාවට එමුත් මධ්‍ය සූත්‍රයේ විතරයි ඉතින් ඒ වගේම අපිට කියන්න පුළුවන් වේදනා චෛතසිකයේ සැප වේදනා දුක් වේදනා දෙක තමයි අන්ත දෙක. සැප වේදනා දුක් වේදනා දෙක ඉනේන ගානේ මෙනේ කරලා දැනගෙන බැලුවොත් මේ ඉඳගෙන හිටපු වෙලාවෙන් මේ සැප දුක තියෙන මෙච්චරයි සුට්ටිකේ මොකද වෙලා තියෙන්නේ කියලා ඒ උගාසට අවුලට පටන් ගන්නවා මේ දෙක අතරමැද සැපට දාන්නත් බැරි දුකට දාන්නත් බැරි මදහත් වේදනාවක් තියෙනවා. ඒකට වේදනාව කියලා කියන්නත් පුළුවන්. දැන් වේදනාව කියන මාතෘකාවෙන් කියනවා සැපත් නැති දුකත් නැති කියන එකයි කියන්නේ. මේක නැස්චාර්තාර්ථය මතක් කරගන්න. ඒ රූප ගැන කතා කරනකොට අවකාශ ධාතු කතා කරා වගේ. සැප දුක් දෙක ගැන කතා කරනකොට සැප දුක දෙක නැති මේ මැද හරහා තමයි මේ සැප දුක දෙක දෙපැත්තට වෙන්නේ. යම් වෙලාවක සැප දුක් දෙක පිළිබඳව සැලෙන ගැතිය අනිවිත් අඩු වෙන්නේ. හිත මේ කියන මැද ආකාරයට එනවා. නමුත් වෙලා තියෙන්නේ හරිය දීගසයි. ඒක හරි කම්මැලි කරන සුළුයි. සිද්ධි බහුල නැහැ. ඒ නිසා කිසිම කෙනෙක් උදුපදේශයක් නැතුව කායනපසනාවකින් තොරව වේදනාව මේ කියන නද අදුක්කම සුඛයට යනවා. ඒක දැන් මම හිතුවා අද සංඥා පිළිබඳවත් මේ වාගෙම රූප පිළිබඳ වගේ වේදනා පිළිබඳ වගේම සංඥාවෙත් කොහොමද අපි මේ විදිහට ස්පර්ශය සම්බන්ධ කරලා කියන්නේ ඒකට කලානිවාද සූත්‍රයේදී සර්වඥාන්තේ දේශනා කරපු ගාතාවක් ඉස්සර කරගනිමු. ඉස්සර කරගත්තාම අර මේ කියාපු දෙකම තව ටිකක් විස්තර සහිතව අපිට නැත්නම් වෙන දෘෂ්ටි කෝණකින් දැක ගන්න පුළුවන් වෙනවා. එතකොටම එතකොට වෙන්නේ මේ රූප විලපරඳ වෙච්ච සංසිද්ධිය. වේදනා පිළිබඳ සංසිද්ධිය. සංඥා පැත්තෙන් බලා ගන්න පුළුවන්. සර්වඥාන්සේගෙන් මේ ප්‍රශ්නේ අහන්නේ මේ ලෝකේ තියෙන හරියක් තියෙන කලහ විවාද විග්ඝහ ආයුධ ගැනීම තෝතෝ වරපල කියන්නේ ඒ නිසා හැම කෙනෙක්ගේම කටක් හිතේලියක් වගේ කියලා තමයි සර්වඥාන්සේ මතක් කරන්නේ වචනයක් කතා කරන්නේ කවදාකවත් ගැටුමක් නැත්තම් ගැටුමක් ඇති කරන්නමයි කතා කරන්නේ කතා කරුවොත් ගැටුම ඒ නිසා කලහ විවාද කොහෙද නතර වෙන්නේ කියන එක මේ නාම රූප කොහෙද නතර කරන්න පුළුවන්නේ කියන ප්‍රශ්නයක් අහන එක නිකන් ඇත්තටම මූල ධර්ම ප්‍රශ්නයක්. ඒක ඉතින්දි සර්වඥාන්ත උත්තර දෙනවා න සංඤ්ඤ සංඤී නෝපි විසඤ්ඤී න විපු න අසඤ්ඤී න විභූත සංඤී එවං සමේතස්ස විභූති රූපං තණ්හා නිදානානි පපංච සංකාර කියලා බොහොම ගැඹුරු අර්ථයක් ඒ සූත්‍රයේ විස්තර කරනවා යම් වෙලාවක ඔබ භාවනා කරනකොට එයි අපිට අපි බෞද්ධ වශයෙන් අපි ගන්නේ භාවනා කරනකොට එයි කියලා. න සංඤ සංඤුමේ සාමාන්‍ය ලෝකයාගේ සංඥාව නෙමෙයි. දැන් ආස්වාද ප්‍රසආතයේ අල්ලනකොට මේ ආස්වාදයේ මේ ප්‍රසආසල පටන් ගන්නකොට අපේ සංඥාව තියෙනවා. නමුත් ඔබ දැනකට එයි ඒක දැන් අහුවෙන්නේ නැහැ. සෝම්පි විසන්නේ. ඔබට ක්ලාන්ත වෙලක් නැහැ. න අසඤ්ඤය ඔබ චතුත මේ අසඤ්ඤ තලයට දේව සංඥා නාසඤ්ඤායතට අපින්චඤ්ඤාතර ගිහිල්ලත් නැහැ. මේ විභූත සංඥාව සංඥාව සම්පූර්ණ නැති වෙලත් නැහැ. ආන්න මෙතෙන් යනකොට මේ නාම රූපයන් නැති වෙනවා. මෙන්න මෙතන තමයි කලහ විවාද නැත්තේ. ඉතින් මට හිතෙන්නේ මේ ආශාස්වාස සම්පූර්ණ දිවන් වෙච්ච තැනදී අපිට දැන් තියෙන එක ආස්වාසි කියලා නම් කරන්නත් බෑ ප්‍රසවාස කියලා නම් කරන්නත් බෑ. සාමාන්‍ය සංඥාවෙන් නම් කරන්න බෑ. ඒ වගේම විසඤ්ඤ වෙලා නිින්ද ගිහිල්ලත් නෑ. අපි දන්නවා තාම අපි නේව සංඥා නා සංඥා කරන ගිහිල්ලත් නෑ. ඒතකොට මොකද්ද සංඥාවක් තියෙනවා? හිත ගෙදර ගිහිල්ලා. අපි ගත්තොත් විඥානය කියන එක බෝලයක් විතර ග්ලෝවක් විදියට ඒක පිට පොත්තේ තියෙනකොට තමයි මේ ඉන්ද්‍රිය ප්‍රතිපද විඥානයේ තියෙන්නේ රූපේ රූප ඇහෙන රූප දක්නවා කණේ ශබ්ද අහනවා ආදි වශයෙන් ඒක බාහිරයට නැමිලයි තියෙන්නේ. නමුත් මේ භාවනාදි කණේක ඇතුළට නම් ගෙනියලා අර බෝලේ මැදටම ගන්නවා. මේ මැදට ගත්තට පස්සේ අපි කලින් පැත්තේ ගාගත්ත නිසා රූපෙණි මොකුත් නැහැ. ශබ්ද නැත්තන විදියට හොඳ නැත්තම් ශබ්ද තියුණාට ශබ්ද වලට ගැටෙන්නේ නැහැ. නාසයෙන් ගඳකුත් නැහැ, දිවෙන් රසක් නැහැ. එකයි තිබුණේ ආශාස ප්‍රසාස සංඥාව නැහැ. ඒකත් නැහැ. ඉතින් ගියාට පස්සේ සාමාන්‍ය සංඥාවක් නැහැ, විසංඥ වෙලක් නැහැ. අරූපී ධානයකට ගිහිල්ලා එහෙම සංඥාවකුත් නැහැ. මොකද්දෝ සංඥාවක් තියෙනවා. අන්න මේ සංඥාව තුළ කවදාකවත් රණ්ඩුවක්, තරගලයක්, කලහාවක්, විවාදයක්, ආයුධ ගැනීමක්, තෝතෝ වරපල කියමනක් නැහැ. මේ තමයි සාන්තිය කියන්නේ. මේ ශාන්තිය අර රූප ධර්මයන්ගේ නිරෝධයටත් බොහෝම සම්බන්ධයි. වේදනාවල තියෙන අදුක්කම සුඛ තත්ත්වය හායන උපේක්ෂාවත් බොහොම සම්පාත වෙනවා. සංඥාක හැබැයි අසත්පුරුෂයට පුදුම බයක් උපදිනවා මෙතන. මොන විදියෙන්වත් මේ මොකද උනේ කියලා කියාගන්න බැරි කම නිසා. කල්යාණ ධර්ම අහපු නැති කෙනාට ඒක පේන්නේ නිකන් විසඤ්ඤ වෙලාවක්. ඒක උඟක් වෙලාට යෝගාචර මේ தත්ත දෙනකොට යෝගාචරයට පටල වෙනවා මට දැන් මේ පරියන්කේ නිින්ද ගිහිල්ලාද නැද්ද කියලා. තමයි ප්‍රශ්න වශයෙන් මට අහනවා මේ භාවනා කරන කරන යනකොට භාවනා මෙච්චර මෙච්චර පරාසත බිලා තියෙනවා ඒක පිළිබඳව මතකේ නැහැ. ඊට පස්සේ නැගිටලා බලනකොට පේනවා මේක ඉස්සර වෙලාවේ මෙච්චර වෙලාවක් ඉඳලා තියෙනවා මට ඒක අහුවෙලා නැහැ කියලා. ඉතින් ඒකට සැක උපදවනවා සාධාරණයි මම හිතන්නේ සාධාරණයි කියලා. මට ඒ වෙලාවේ නිින්ද ගිල්ලක් නැත්තම් මොකද උනේ කියලා. ඉතින් මේ සැකය අපිට විසඳන්න වෙන්නේ මේ වෙලාව ඇතුළත තීන මිද්දේ කියන ක්ලේශයේද හිත තිබුණේ නැත්තම් හිත නික්ලේශද කියන එකයි දැනගන්න. හරි අමාරුයි. මොකද අපිට කාටවත් සාක්ෂි හඳක් බෑ, විචාරයක් ගන්නත් බෑ, පෙරවදුරේ ගන්නත් බෑ මේ නඩුව. තමමයි විනිශ්චයකාරයා, තමමයි සාක්ෂිකාරයා, තමමයි වැරදිකාරයෙක් තෝරන. ඒකදී මේ බුරුම ස්වාමීන් වහන්සේලා මේකට පොඩි ඉඟියක් දෙනවා. අපිට යම් වෙලාවක මේ වගේ මතකෙට යන්නේ නැති න සංඤ සංඤේ නෝපිවි සංඤේ නවිදුන නෝපි අසංඤේ නවිභූත සංඤේ කියන මට හිතෙන විදිහට මෙතෙන් අපි తాවකාලිකව වැටෙන වෙලාවල් දෙනවා. භාවනා ක්ලාස් එකගෙන එනකොට. අඛණ්ඩ සතියක් තිබුණ නැති එකන අනිවාර්යයෙන්ම ඔක සැක කරනවා. ඒක සාදා. නැත්නම් ඒ කවුරු හරි නැගුවොත් ප්‍රශ්නයක් විදිහට ඒක උසාවියට ගත්තොත් නඩුවක් විදිහට අරගත්තට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ මතක් කරනවා. ඒකට යන්න ඉස්සෙල්ලත් සතියෙන් නම් හිටියේ. නැගිට්ටට පස්සේ සතියෙන් නම් ඉන්නේ අතරමැද නික්ලේශී කියලා. නමුත් ඒ නිින්දට යන්න ඉස්සෙල්ලා හිත නත්තර වෙලා නම් තියෙන්නේ. නැගිටතර පස්සේ හිත කලබල වෙලා මේ මොකද වෙලා කියලා නන්නත්තර වෙනවනම් අතරමැද කෙලස් තිබිලා තියෙනවා. ඒ යෝගාවචර සිද්ධ වෙනවා මේ සංඥාවෙන් අපි අයින් වෙච්ච වෙලාවක් දකිනකොට ඒක ඇබ්බැද්දියක් නෙවෙයි. ඒක භාවනාවේදී එන්න පුළුවන් යම් ආකාරයක නික්ලේශී තත්ත්වයක්. අපි මේක ආරස්ස කරගන්නේ කොහොමද? මේක නික්ලේශී බව දැනගන්නේ කොහොමද? එහෙමනම් යම් වෙලාවක මේ මතක නැති විතර කපේලා කියන්න බැරි වෙලාවෙන් නැගිටතර පස්සේ යෝගාවචරයට හිත අන්දමන්ත කරගන්න. තු දුක් කර කරගන්න. තු මේ පොහොඳව තරකා බලන්න පුළුවන් නම් එනකොටම සීය පිහිටවගෙන මේක ඉස්සල මොකද උනේ කියලා ඒක ආනන්ද සප්පයි සූත්‍රයේදී සර්වඥාන්සේ දේශනා කරනවා මේක ඉස්සල තිබිලා තියෙන්නේ මේ දැන් තියෙන සංඥාට වැඩිය සියුම් එකක් කියලා අහුවෙනවා දැන් තියෙන්නේ ගැවිසිච්ච සංඥාවක් ඇවිසිච්ච සංඥාවක් කලබල වෙච්ච සංඥාවක් නමුත් ඊට ඉස්සලා තිබිලා තියෙන්නේ මීට වඩා සියුම් සංඥාවක් කියලා. නමුත් මේ ඇවිස්සිච්ච දේ අපි හිත අන්ධ බඳනවා. අපි පිටතට බාහිර යොමු කරනවා. එචයලා හිත අරසා කරන්න කියනවා. ඒතන් සන්තංගේතම් පණිතං යද්දම් උපේක්ඛා. ඒක සාන්තයි ඒ ප්‍රණීතයි මොකද්ද මීට පොඩ්ඩක් අනිත් තිබුණු උපේක්ෂා. ඒ නිසා මගේ හිත මේ ඇවිස්සිච්ච එක දිගේ චිත්ත පීඩා නොගනීවා. තක නොකරත්වා වෙන මොනවාක්වත් කලබලයක් නොකරගෙන මේ තිබිච්ච සාන්තිය තිබිච්ච සංඥාවන්ගේ සූක්ෂම භාවය සාන්තයි ප්‍රණීතයි යොමුසහජිතමේ නාටකයෙන් සාදු සම්මතයි එනිසා දැන් මේක දැනගන්න පුළුවන් වුණේ ඊට වැඩි ගොරෝ සංඥාවක් ආපු නිසා එනිසා යම් ආකාරයකින් මට නැවතත් ඒ හිපිච්චේ සූක්ෂම සංඥාවට යන්න පුළුවන් නම් ඒක තමයි කමඨාන සුද්ධ කරනවා කියලා කියන්නේ ඊට ඉස්සෙල්ලා ඒ කියන මට්ටමට ඉස්සෙල්ලා යෝගාවචරය ක්‍රමයෙන් ආශර්වාසල ගෙවම් කරලා ගෙවම් කරලා එතෙන් ඇවිල්ලා අසවල් කියලා අරමුණක් නැහැ නමුත් අරමුණක් නැති සතිය අනාරම්මන සතිය පුරුදු කරගන්න. නිමිත්තක් තියෙන සතිය නිමිත්ත නැති සතිය අනිමිත්ත සතිය පුරුදු කරගන්න. අනිමිත්ත සතිය සහ අනිමිත්ත අනාරම්මන සතිය අනිමිත්ත සමාධියක් වඩපත් කරගන්න නම් අනාරම්මන සමාධියක් කරනපත් කරගන්න නම් මේකට සාදර වෙන්න ඕනේ මේක ප්‍රශ්න කරන්න එපා සැක කරන්න එපා මේකට අකුල් නම් ප්‍රශ්නේ තියෙන්නේ ඒකට ඇත්තටම නිින්ද ගියලාද කියලා දන්නේ නැති නිසා ඊටාම මාරු යෝගාවචරයට පටබේර ගන්න. ඒ නිසා මේ ස්පර්ශ ගැන කතා කරනකොට මතක තියාගන්න වෙනවා. යම් ආකාරයක නම කියන්න පුළුවන් ස්පර්ශයක් තියෙනවා නම් කෙලස් කියලා බාරගන්න. මේ ජීවිතේදීම අපිට අත්දකින්න පුළුවන් යම් ස්පර්ශයක් තියෙන එකට නමක් කියන්නත් බෑ විතර කරන්නත් බෑ මුලක් මතක් තේරෙන්නේ නැහැ හැබැයි නෑ කියන්න බෑ මේ ගැන කතා කරනකොට ඒ බුදුම ස්වාමීන් වහන්සේ මේ ගැන ඉස්සරහම ඇත්තටම වේදනා ගැන කතා කරනකොට ස්පර්ශ ගැන කතා කරනකොට දෙකටම උන්වහන්සේ ළඟ බැරි දසන දුන්නේ වේදනාව ගැන සම්බන්ධයි නමුත් මේ දෙකටම දාන්න පුළුවන් ඒ ස්වාමීන් වහන්සේ කියනවා යම් රටක ඉන්නවා කෝටිපතියෙක්. එයාට කෝටිපතියට කෝටිපති මාලිගාවක් තියෙනවා. ඒකේ සියලුම සම්පatti තියෙනවා. ලෝකේ තියෙන ලස්සනම රූප තියෙනවා. ලෝකේ තියෙන ලස්සනම කංකරු සද්දක් තියෙනවා. හැම දේශයෙන්ම ගෙන ආපු ගඳ සුවඳක් තියෙනවා. හොඳට උයන්න පුළුවන් කෝකියෙක් ඉන්නවා හැම රසයක්ම තියෙනවා. ලෝ ඒ ගෙදර යක් කොට්ට මෙට්ට ඇඳ ඇතරලි අන්තිම සුඛ භෝගය. සරුවචනාංශ හරියට කලබලෙන් අරගෙන මිනිහෙක් මොකද කොට පිටිවට දෙන්නේ නෑනේ ඉන්නේ කෙනෙක් දවසක මේ මිනිස්සයාට දවල් අර තියෙන ඇඳක හොඳට නිදා මේක ලංකාවේ වෙච්ච එක දාලා කතා කරොත් මම කියන්නේ ඒතර කෝකියා මේ කෝටිපති අද දර්ගෙතර ඉන්න නිසා මිනිහා හොඳ කෑමක් හදනවා අපි දුන් පොළොස් සම්බලක් හදන එක টොප් එකට පොළොස් සම්බලේ පද වෙනවා හොඳ සුවලා. හොඳ ලස්සන රතු පාට අතට පොඩි වෙන සයිස් එකේ තියෙන මේ මනුස්සයා ගිහිල්ලා අර කෝඩ් බෙදලා කතා කරනවා සර් අද නම් පොර සම්බුල টොප් එකට හරියට කැමටික් අර නැගිටින්න කිව්වොත් ඒ ස්වාමීන් වහන්සේ අහනවා මියක්ෂයට පලාසුති නිින්ද ගිය වෙලාවේදී මේ කෝකියා කරපු වැඩේ නිසා උට ප්‍රොමෝෂන් එකක් දීදුව අස්කලලා ඒ මනුස්සයාට ඕන කරලා තියන්නේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ නෙවෙයි හිතට පොඩ්ඩක් විවේකී. ඒ විවේකයේ ආපු වෙලාවේදී කෝකියා ගිහිල්ලා කියනවා මම දක්ෂයි අද මට හොඳටම වැඩි හරියක් පදම හරියා ෂර් පොඩ්ඩක් නැගිටින්න මේ පොළොස් සම්බුදවන්න. ඒ අරමනුෂයා කලාතුන් හම්බෙච්චර විවේකත් එක්ක බලනකොට මේ පොළොස් සම්බුලත් එක්ක සංසන්දනය කෙරුවොත් යක් ආස්කරණ තරම් ඉතිනවා. ආස්කරට දැන් නඩුවක් ගියොත් ඒ මේ මිනිස්සයා කියන කෝටිපතියා මට මේ එකකින්වත් ඇති දෙයක් ඇත්තේ නැහැ මට අවශ්‍ය කරලා තියෙන හිතට විස්රාමයේ අසහනී නැති ගතිය විවේකේ ඒක ඒක නිසා ඒ විවේකය බැරි පොරොත්තුකට සාධාරණීකරණය කරන්න මට බැරි නිසා මට මේ මානසික එක වැඩ කරන්න බෑ. ඒක නඩුකාරය ඇහුවොත් ඔබ කොහොමද විස්තර කරලා දෙන්නේ? ඔබ ලැබපු විවේකේ ඔබ ලැබපු විස්රාමයේ ඔබ ලැබපු උදේ කලාව කියලා අර මිනිහෙන් ආයි උඹ ඒක ලැබුවේ ඇහෙන්ද? රූප බලලා දෙක හම්බ වෙන්නේ නැහැ. අද්දාලක්. ගඳ බලලත් නෙවෙයි. රස බලලත් නෙවෙයි. අඩු ගානේ බුදියන්ගේ පු බෙච්චීට් එක හරි දැනෙනවා නම් ඔය විවේකේ නැහැ. ඒ ඔක්කොගෙම අයින් වුණාට පස්සේ නඩුකාරය අහනවා එහෙමනම් මෙහෙම එකක් තියෙනවා කියලා කොහොමද ඔප්පු කරන්නේ? නඩුකාරය ගන්නේ කෝකියගේ පැත්ත. ඒතර මේ මාසෙට කියන්න වෙනවා ඔය කවුරු කියන දේ මොනවාක්වත් නැතුණත් ඒ විවේකයේ මට අත්‍යවශ්‍යයි මට හොඳටම අත්දකින්න පුළුවන් එකක් අද්දුත ප්‍රත්‍යක්ෂයි. ඒකට නඩුකාරයාට මොකද්ද පරිණි නඩු තියෙයිද ඔකට කේස් හිස්ටරි වල බලන්න. ඕකයර තේරුම් ගන්න පුළුවන් වෙයිද මේ මොනවාක්වත් නැති අන්තිම ස්පර්ශ නොකරන තැන තමයි අපේ සර්ගේ ලොකුම විවේකයේ කියලා. ආන්ගේ වගේ අපේ තර්ක හිත කෝකීක් වගේ තමයි. අනුකාරය වගේ තමයි අපි දෙන්න හදන්නේ අපිට සැප දෙන්න හදන්නේ රූප පෙන්නලා, ශබ්ද අසවලා, ගන්ධ දීලා, රස දීලා, පහස දීලා ඒක නම් කමක් නෑ අපි අපේ දරුවන්ටත් ඔක දෙන්න හදන්නේ. අම්මට තාත්තට දෙන්න හදනවා. ගමේ පන්සලේ ආමතුරන්ටත් දෙන්න හදනවා. ඔක්කොටම දෙන්න හදනවා. මේක තමයි දෙන්න පුළුවන් දෙය. මොහොත සර්වඥාන්සේ සඳහන් කරනවා මේ ස්පර්ශයන්ගේ ස්පර්ශ නොකරන තැන තමයි අඩු අනිවරන්නේ නිවන් පෙන්න කියලා. ඉතින් මේක අපි කොහොමද නිවැරදි කරන්නේ? නිසා භාවනා කරන්න යන මනුස්සයන දැන් මේ රික්ටි කරලා කියලා නෝන මහත්තයා මහත්තයාට කොහොමද මේක කියන්නේ? දැන් දරුවෝ ඇහුවාම මොකද කියන්නේ? පේනවාද ලෝක දෙකක් අපි හිර වෙන හැටි. ඒක නිසා මේ ලෝක දෙකක් දැන ගැනීම කරදරයක් වදයක් දනු කලක් නෙවෙයි. මනුෂ්‍ය මනසේ තවත් ධනීලයක් විවෘත කිරීමක් පමණයි. ඒක කරදරයක් කරන්න නෙවෙයි සර්වචනාංශ මේක දේශනා කරලා තියෙන්නේ. ඒ අර නිදර්ශනයක් වශයෙන් කියන උපමා කතාවකට ගෙම්බි අම්මා ඉස්කෙඩියොත් එක්ක වතුරේ ඉන්නකොට හැම ඉස්කෙඩියෙක්ම අම්මා ඉන්නකොට බොහොම සතුටින් ඉන්නවලු. ඉස්කෙඩිය තමන්ගේ ආහාර හොයන කනවා. ඒකට අම්මා ඉන්නකොට හරි සතුටුයි. නමුත් මේ ඉස්කෙඩිය ටිකක් කල් ලොකු වෙගෙන යනකොට ඊට පස්සේ අම්මා පේන්නේ නැහැ. ඉතින් අනෝ අම්මා ඔබ කොහෙද ගියේ? ඉතින් අම්මා කියලා කරනවා මම ගොඩ බිමට ගියා. ඉතින් ස්ටුඩියෝ ගිහින් අපිට මොනවද ගොඩ බිමේ ඉන්නේ? දැන් අපි එහෙම එළියට ගියොත් මැරෙනවා. අම්මා කියන්නේ නෑ නෑ මේ වතුර කියලා එකක් තියෙනවා ගොඩ බිම කියලා එකක් තියෙනවා. ගොඩ බිමෙත් ඉන්න පුළුවන්. අම්මාට දරුවෝ කියනලු මොන තාලෙන්වත් අම්මා කොහොම කෙරුවක්වත් අපි කොච්චර ඉන්නවද අපේ සහෝදර කට්ටිය එකෙකුටවත් බෑ අම්මා බොන් කියන්නේ. අම්මා කියනවා හදාගන්න තාලෙකට බලන්න ඒකට උඹලා උඹේ ජීවි වෙයි. එදාට උඹලට තේරෙයි කොටුනට ගෙම්බට යන්න පුළුවන් කියලා. ඉතින් එතකන් කොහොමද උගන්වන්නේ? අර අර ඉගෙඩිය කරමලෙන් ඔස්ම ගන්න තාක්කල් උන්න කවදාකවත් ගොඩබිමක් ගැන කතා කරන්න බෑ. ඒ නිසා ඒගොල්ලෝ වැඩි ජන ගහන්නේ අම්මාපත් වැඩි ජන ඡන්දේ. මොකද අම්මා දන්නවා මෝරගෙන එනකොට මේ ස්පර්ශය ස්පර්ශ කරන ශේෂ්ඨය සහ ස්පර්ශ ස්පර්ශ නොකරන ශේෂ්ඨ කියන මේ දෙකේම හැසිරෙන්න පුළුවන් එකම සතා මනුෂ්‍යය විතරයි. මනසත් උඹේ ජීවි බුදුආමර කතා කරනවා. ඒ උඹේ ජීවි බව මේ සංඥාවේ ඇති නැතිකම තමයි මම හිතනවා භාවනා ඉතාම සූක්ෂමව ඉතාමත් සංවේදී තැන කොච්චරද කියනවා පිස්සුද භාවනා කරලා පිස්සුද කියන්නේ ඕන ඔය සම්පිස්තන. ඒක පිළිබඳව විදර්ශන උපක්‍රේෂ කතා කරනකොට පෙන්නනවා මේ සංඥාවේ මේ තැනට ආවට පස්සේ 62ක් මිත්‍යා දෘෂ්ටි ඇති කරගන්න පුළුවන්. මේක ආවට පස්සේ කෙනෙකුට කියන්න පුළුවන් මට ඉර්ධිවිද ඥාන කියලා. ඉතින් ඊට පස්සේ කෙනෙකුට කියන්නේ මට බුද්ධ නිවාසානුස්සති ඥාන කියලා. මට අනුගේ හිත දකින්න පුළුවන් කියලා. මේ සේරම පිළිබඳව හදිස්සි වුණොත් විශාල අවුලකටපත් වෙනවා. මේක නැවත නැවතත් කරලා කරලා කරලා මේ හිත ගිය තැන ආදර රජ මාලිගාවට ඇදී හිතට ඕනේ නම් ඕන දෙයක් ඕක කියන්න පුළුවන් හිතට ඕන නම් ඕන දෙයක් නැහැ කියන්න පුළුවන් ඒ නිසා සර්වඥාන්සේ හිතට මැජික් කාර්යය කියලා කියනවා ඒ නිසා මේ මැජික් එකේ අපි මෙතෙක් කල් එක පැත්තයිකට අරගෙන බලන්නේ දැන් දෙපැත්තක් දකිනවා ස්පර්ශ ස්පර්ශ කරන පැත්තකුත් තියෙනවා ස්පර්ශ ස්පර්ශ නොකරන පැත්තකුත් තියෙනවා අපේ හිත ස්පර්ශ ස්පර්ශ නොකරන පැත්තට බුද්ධිම බයයි ඒ තමයි fear of freedom fear of unknown කියලා මේ නොදන්න දේට තියෙන බය හරහා අපි කවදාකවත් ඒ පැත්තට නෑ. ඒ නිසා අපි PhD, double PhD, professorship ඔක්කොම ගන්නෙ ස්පර්ශය ස්පර්ශ කරන ශේෂ්ඨකම. සෑම නව නිර්මාණයක්ම සෑම ඥානයක්ම සෑම හටනක්ම ඔක්කොම තියෙන්නේ ස්පර්ශ ස්පර්ශ කරපුවාදී. ඒකේ අපිට ගොඩක් කඳු කරන්න දේවල් තියෙනවා. එක එක පරයයන් දේවල් තියෙනවා ඊර්ෂ්‍යා කරන දේවල් තියෙනවා ලෝභ කරන දේවල් තියෙනවා නමුත් ස්පර්ශ ස්පර්ශ නොකන චේති කිසිම තරණයක් නැහැ ධර්ම ජයග්‍රහණයක්ම නිතරම ජයග්‍රහණ සර්වඥයන් සඳහන් කරලා තියෙනවා මේ මිනිස්සෝ මේ කුංචි ලාමක අක්ක ගොඩක් අල්ලන මිච්ඡත රණ්ඩු කරාට අර නික්ලේශී ශේෂ්ත්‍රයේ කිසිම රණ්ඩුවක් නැහැ හැම වෙලාවෙම නිතරම ජයක් තියෙන්නේ නමුත් ඉතාමත් අඩු ජනගහනයක් ඒ පැත්තේ. හරි ලෝකේ ඉතාමත් අඩු ජනගහනයක් තියෙන මේක තමයි මේ සියරම ජන සංගණනයි කලා විවාද තුවන් තුවන් පේසුඥා සස්ත දාන දාද්ද දාන ආයුධ ගල ගැනීම අවියාවද ගැනීම තෝතෝ වරපල කියන ඔක්කොම තියෙන නිසා අපි මේ භාවනාවේදී අපි මේ පුතක්ජන වශයෙන් හෝ සීක වශයෙන් අපි උත්සාහ කරන්නේ සහකාරී ස්පර්ශ කරන ස්පර්ශය කලකට අනිත් ඔක්කොම ඒක හොඳට අල්ලලා ඒක ඉවර වෙනකම බලන්න. බලනකොට දැනගන්න ඕනේ දැන් කියන්නේ ස්පර්ශ ස්පර්ශ නොකරන තැනකට අන්න එතන ගියාට පස්සේ මතකයට යන්න දෙයක් නැහැ. කාලය පිළිබඳ හැඟීමක් නැහැ. දේශය පිළිබඳ හැඟීමක් නැහැ. හැබැයි අත්දැකීම නෑ කියන්න පුළුවන් එකක් නැහැ. අර කෝටිපතියගේ නින්ද වගේ. නමුත් ඒකට ගියේ නැති කෙනෙක් කියන්නේ මේක මේ ගුඪ කතාවක්, ඒක গুপ্ত කතාවක්, මේක මේ මේ ඕන නැති දේවල් නැත්නම් ඔළුව නරක වෙලා කියලා තමයි කියන්නේ. ඒක නිසා සර්වචනාංශයේ ද්විතානපසන සූත්‍රය සඳහන් කරනවා මහණේ පෘථග්ජනය යමක් තියනවායි කියලා කියනනම් ආර්යයන් වහන්සේට ඒක කැළම ඇත්තෙම නැහැ. ආර්යයන් වහන්සේලා යමක් තියනවායි කියලා කියන එක පෘථග්ජනයට කොහොමඩක්වත් පේන්නේ නැහැ. ඒක නිසා ආර්ය ලෝකේ විවරය සහ පෘථග්ජන ලෝකේ විවරය සම්පූර්ණ උභයත් පුරුයි. ආර්ය ලෝකෙට පේන්නේ නැහැ මේ කාම ලෝකේ මොනවක්වත් ගන්න තියෙන. ඒක නිසා බලන්නේ මේක ගෙවෙන හැටි. ස්පර්ශ ස්පර්ශ නොකරන පැත්ත තමයි උත්සාහ. පුතග්ජන ලෝකයේ ස්පර්ශ ස්පර්ශ නොකරන දැන මහා වූණියමක්, මහා කාලකන්නිකමක්, මහා අතරහද්දක් කියලා පුළුවන් තරම් බලන මොකේ වාගේ ඉදිලයි. එන්නේ ගන්නේ රූප වේදනා සංඥා සංඛාර කියන විඥාන කියන මේ ටික තමයි. නමුත් මේ එකක්වත් විශ්වසනීය ධර්ම විදිහට විස්වාහයක් වෙනවා කියන්නේ. යමක එල්ලිලා ඉන්න තාක්කල් ගැටුම නිශ්චිතත්ව චලිතයි. අනිශ්චිතස්ස චරිතන්නත්. මේ ස්පර්ශ ස්පර්ශ නොකරන එක නම් අල්ලගෙන ඉන්නේ ඔබට කාදා කම්පන චංචල බය අසහන පීඩන ආතතිය. අල්ලගෙන ඉන්නේ රූප වේදනා සංඥා සංකාර කියන මොනවා එකක් නම් අනිවාර්යයෙන්ම අල්ලලා තියෙන්නෙම මඩේ හිටෝක ඉන්නක් ඔබෙන් කාදාකත් සාන්තියක් නැහැ. ඒක තේරෙන්නේ මරණ චිත්තක්ෂණය. හරිම භයානකයි. ඒක තේරෙන්නේ හොඳටම වයසට ගියාම හරිම භයානකයි. හරි අසරණයි. හොඳටම තේරෙන්නේ හොඳටම ලෙඩ වෙච්ච වෙලාවක. ඉතින් එතකොට අර ස්පර්ශ ස්පර්ශ නොකීම පිළිබඳව අභ්‍යාස කරන්න වෙලාවක් නැහැ. අභ්‍යාස කරන්න වෙන්නේ හොඳට කල්කෙස්තිදී ජීවිතේ ප්‍රථම යාමේ ඔදේතියෙදී මේක කරගත්තොත්. එද වෙනකොට වයසට යනකොට මරණට යනකොට යම් ධර්මමය ආරක්ෂාවක් තියෙනවා. නමුත් ලෝකේ හැදලා තියෙන විදිහට කවුද ජීවිතේ ප්‍රථම යාමේ දන කවුරක්වත් නැහැ. ඉන්නරයක් ඉන්නේ නාකිලිපත්. <laughs> ඉස්තකොට ඉතින් තද අවශ්‍යතාවකුත් වෙනවා ඉක්මනට යන්න ඕනකමකුත් තියෙනවා නමුත් නරක නෑ නරක නෑ මොකද මත්තර මයිටි උදාහරණ බලන්න. මේ වෙනකොට මම කියන්නේ ඒ වුණත් මේක මේ මම උත්සාහය කරන කතාවක් නෙවෙයි. නමුත් මේ යන්ත්‍රය හැදිලා තියෙන හැටි පොඩ්ඩක් බලන්න. එනිසා යම් තැනක ඒ ස්පර්ශෝ ස්පර්ශ නොකර තැන ගිය කෙනෙක් මේ ළමා කතාවලට මේ ඇහිච්ච දේවල් වලට දැකපු දේවල් වලට තෝ තෝ වරපල කියාගෙන කරන මේ රණ්ඩෝ දිහා බලනකොට නිකා හාස්‍යයක් නතු වෙනවා. නිකන් බැලුම උලන් ගියා වගේ තේනවා අනේ ඉතින් කවදා හරි මේ කට්ටියක් තේරුම් ගන්න. ඒ දරුවන්ට වැඩ ඉන්න කාලේ. ඒ සර්වචනාංශයේ ඒ බුද්ධ කෘත්‍ය නිසා බොහෝ සර්වචන ශාවකයන්ට වික්ෂුන් වහන්සේලාට ලාභ සත්කාර ලැබුණා. ඒ සාමයේ පිටුක ආරීර්ෂාවේ හිටියේ. දවසක් එහෙම මේ කට්ටිය උග්‍ර වෙලා ඒ අන්‍ය තීර්ථකන්ට කීටි ගිහිල්ලා පින්නපාති වටින ස්වාමීන් වහන්සේට අපහාස කරන්න පටන් ගත්තා. භෞගේ තියෙන හග්ගෙඩි හග්ගෙඩි කියලා කතාවක් තිබුණා. ඊට පස්සෙලා බණ්ඩාරනායක මාර්ගෝකාරේ රෝමාරාම කියලා කතාවක් තිබුණා. ඔය වගේ තමයි. ඉතින් පස්සේ ආම්සුන්ට හරි ලැජ්ජයි පාරේ යනකොට පින්නපාති බෙදෙන මිනිස්සු ඉන්නේ ළඟ ඉඳගෙන සත්‍යධාරෝ එක එක જાති කියලා බයි. ඒ වගේ බුදුහාමරණක් බයි. පස්සේ ආනන්දාම වෙයිල බුදුහාමරණ කතා කරේ අවසරයි ස්වාමීන් වහන්සේ අපි වෙන නගරයකට යමු කියලා. මොනවක්ද කියන්නේ? ඒක සුත්‍රයන් සවර මොකද ආනන්ද එහෙම කියන්නේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මෙහිමයි. يعني දවස් ගාණක් එක දිගටම ඉන්න පාත යනකොට සංඝයාට විග්‍රහ කරනවා. ඉන්න පාත ලැබෙන්නේ නැහැ වහන්සේලා බයි. ඒ පුතේ කිව්වා ආනන්ද දවස් හතක් කිව්වා අපි. අපි වෙන තැනකට ගියත් එතෙන් බැන්නම් මොකද කරන්නේ? ඉතින් ප්‍රශ්නය ඇති වෙච්ච කෙනම නතු වෙනකන් ඉන්න මම ඔයාලට විශ්වාසයක් දෙන්න. තාස් හතකින් ඔක නතර වෙයි. කියලා බුදුචානන්සේ උදාන පාඩයක් කතා කරනවා. ආනන්දහමරට නෙවෙයි කියන්නේ. භික්ෂුන් වහන්සේලාට නෙවෙයි කියන්නේ. අන්‍ය තීර්ථිකාට නෙවෙයි කියන්නේ. ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ නීවත්තනානෝච පරන්දහෙය කුසන්ති භාෂා උපදී පටිච්ච නිරූපතින් කේන පුසෙය්‍ය පස්සා ගමේ හිටියත් අපි ආරණ්‍යයේ හිටියත් අපිට සැප දුක දෙක ස්පර්ශ කරනවා. ගාමේ ආරණ්‍යයේ සුඛ දුක්ඛ පුට්ඨෝ. නේවත්තනානෝච පරන්දහේය. මේක මේ අනුන් විසින් අපිට දීපු සැප දුකක් කියලා ගන්නත් එපා. Taman විසින් ඉල්ලලා ගත්ත සැප දුකක් කියලා ගන්නත් එපා. ගන්නෙත් නැහැ. ගන්න මනුස්සයා ගන්නෑ. මේ කාටවත් කාටවත් දුකක් දෙන්න පුළුවන් ලෝකයක් නෙවෙයි මේක. තමන්ට තමන් සැප උපදව ගන්න ඕක දුමෝ දාන පුළුවන් ලෝකෙක නෙවෙයි මේක. ඒ නිසා ගාමේ ආරඤ්ඤේ සුඛ දුක්ඛ ගොට්ටෝ නේව අත්තනා. මේක මම කියාගන්නෙත් නෑ. නොපරං අනුමල දුන්නයි කියලා හිතනවා කරගන්නෙත් නෑ. පුසන්ති පස්සාව උපදීන් පටිච්ච. ස්පර්ශෝ ස්පර්ශ කරන්නේ තම තමන්ගේ බල පුළුවන් කාර්කම් වල හැටියට තමයි. තම තමන්ගේ අගයන් ආරම්භ වල හැටියට තමයි. පුසන්ති පස්සාව උපදීන් පටිච්ච. නිරෝපදීන් කියන කුසෙයියෝ පස්සා මේ ස්පර්ශ ස්පර්ශ නොකරන තැන ආඩම්බරය කරන ජීවත් වෙන මනුස්සයට මොන ස්පර්ශයක්ද? ඊට අපිට කවුරුද මට ගැහුවා මට බැන්නා මාව ජයගත්තා කියලා අපි දඟලනකොට අපි අනිවාර්යයෙන්ම මේ ගහන කෙනෙක් ඉන්නවා කියලා ආත්ම සංඥාවක් ගන්නු ගුටි වදින ගුටි කන මමෙක් ඉන්නවා කියලා සංඥාවක් ගත්තේ නැත්නම් අපිට මෙන්න නුවක් එන්නේ. අර විනෝද සමයේ ඉඳදී ඒ මනුස්සයා කියනවා මචං ගියා වයිට් එකක් ඌ මට ගහනවා මට ඌ ගහනවා ඌ මට ගහනවා මට ඌ ගහනවා කියලා. එතකොට වයිට් එකක් නැහැ. ඒ වගේ ඕන දෙයක අපිට මේ කේසයක් හදන්න නම් දෙකක් බෙදන්න ඕනේ. ඒක නිසා එතන කෙනෙක් ඉන්නවා. එයා කරපු දේ මට වදිනවා මම කරන දෙයක් වෙනවා මම එයාට වදිනවා කියලා මෙන්න මේ දෙක වෙන වෙනකොට අනිවාර්යයෙන්ම අර අත්නෝසා පරං කියන මේ දෙක ඇතිවෙන්න මේ ස්පර්ශය ස්පර්ශ කරපු එක පිළිබඳ අපි ව්‍යංජනාන ව්‍යංජන ගනිමින් විශාල කතාවක් හිතුවට පස්සේ තමයි ඔය ඔය විචක්‍රමණ මට්ටමට යන්නේ. ඉතින් සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා මේ මිනිස්සු මොනවා කිව්වත් ඇඟේ වදිනවා නම් වදින්නේ උඹලට මාන්නයක් තියෙනවා නම් තමයි. උඹට තණ්හාවක් තියෙනවා නම් තමයි. උඹලට මම ආයනේ තියෙනවා නම් තමයි. තණ්හා මාන දිටි නැත්තම් මේ තනියෙන් අපුඩි ගන්න බෑනේ. තනියෙන් අපුඩි ගන්න නැහැ. අපුඩියම දෙක එකතු වෙන්න බෑ. ඒකටම සෙන් කතාවක් තියෙනවා. ඒක කතාව ටික උද්දීපනය කරන. හොඳටම අත් දවසකක්වත් ගිහිල්ලා ඉවරයක් කරන්න බැරි මහා කැලයක් මැද වවුරුත් නැති අද්ද කැලිය කියලා කියන්නේ. විශාල හඳුන් ගහක් වටනොත් සද්ද ඇහෙයිද කියලා. අහන්න කෙනෙක් නැත්නම් එතන සද්දයක් තියෙනවද ඇහෙයිද කියලා. ඒ සද්දය අහන්නේ කවුරු හරි එතන හිටියොත් තමයි. නමුත් සුතේ සුත මත්තන් කියන එකට ආහන දේ ආහන මතින් නතර කරා නම් දිට්ඨි දිට්ඨි මත්තන් කියන එකට අහුපදේ ආහු මතින් නතර කරා නම් ව්‍යංජනන ව්‍යංජන ගන්න නැතුව අංගප්‍රත්‍යංග ගන්න නැතුව සද්ද නෑ වුණා වගේ තමයි. රූපේ නොදක්කා වගේ තමයි. බීජයලියට වේනා ගානා කරා වගේ තමයි. ඉතින් මෙන්න මේ தත්ත්වයේ කවදද ජන විඥානේ බාරගන්නේ? කවදාවත් නැහැ. ඒක හොන්දටම 100%ක් විශ්වාස කරන එක ජන විඥාණයට තේරුම් ගන්න බෑ. නමුත් තමයි ගැලවෙන්න ඕනේ නම් මිච්ඡර ස්පර්ශ තියෙන ලෝකයේ ස්පර්ශ ස්පර්ශ නොකරන ගණක් තියෙනවා ආශාස් ප්‍රසවාස දෙක මැද ස්පර්ශ ස්පර්ශ කරන්නේ. ශබ්ද දෙකක් මැද, හිතිවිලි දෙකක් මැද, වේදනා දෙකක් මැද මයින්ඩ් ගැප් කියලා තියෙන ඔය ටියුබ් එකේ between the platform and the train. ඒක නැත්තම් ට්‍රේන් එක දුවන්න බෑනේ. හැබැයි කකුල ඇතුළට ගියොත් දිනුව තමයි වෙන්නේ. අපිට තියෙන්නේ මයින්ඩ් එක. හැම වෙලාවෙම බලන්න මේ ඔක්කොම පුරුදු කරලා හදපු දේවල්. මේක සංකතයක්. අපිට තියෙන්නේ පුරුදු බලවල බලන එක. ලිහලා බලන්න. පතුරු ගහලා බලන්න. විශේෂතුරු කරලා බලන්න. ඒකට හැම තැනම ગેප් එකක් තියෙනවා. ඒ ગેප් එකේ නෑ ස්පර්ශ ස්පර්ශ වෙන්නේ. ඉතින් ඒක කවදාකවත් ඉතිහාසයට යන්නේ නෑ. අත්දැකීමක් නෑ. ඒකට කාලයට අහු වෙන්නේ නැහැ. ඒක දේශයට අහු වෙන්නේ නැහැ. නිසා සංඥාවේදී මෙන්න මේ කරන දෙල්ලම සංඥාවේදී මේ වෙන එක හරිම ලස්සනට ඒ මහානිදාන සූත්‍රයේදී සවචනාසේ පෙන්නලා දෙනවා. ඒක ඇත්තටම ඒකටම වෙනමම සාකච්ඡා කරන්න වටිනවා. සර්වඥ සඳහන් කරන මහානිමේ ස්පර්ශයක් ඇති වෙන්න පළ දෙකක් ඕනේ. නාම කොටසක් ඕනේ, රූප කොටසක් ඕනේ. කප්පුලිය ගන්න අත් දෙකක් ඕනේ වගේ ස්පර්ශයක් සිද්ධ වෙන්නේ දෙකක ගැටීමක්. එකම කලාපයක් ඇතුළේ ගැටීමට ගැටීම කියන්නේ විවිධ දෙකක් ගැටෙනවා අපි මේක සාමාන්‍ය ගුරුතුමා නාම රූප දෙක වශයෙන් නාමයා රූපේ ගැටෙනවා රූපේ නාමයේ ගැටෙච්චාම තමයි ඔක ස්පර්ශ වෙනවා කියලා කියන්නේ. නමුත් මේ ස්පර්ශයක් වෙනකොට අපි යම් කිසි දෙයක් දැකලා අපි හිත මේකට අපි මණිකක් කියනවා කිය. වැලිය අතර තියෙන මණිකක්. අපි මේ මැනිකට මේ ආරණුලක් කියලා හරි ඉන්නකක් කියලා හරි වතු ගැටක් කියලා නමක් දාන්න. එතකොට මේ මැනිකට මේ නම දාන්න මේ මැනිකටම ආකාර මැනිකටම ආවේනික වූ ආකාරයක් ලිංගයක් නිමිත්තක් සහ වෙනකොට කියන නමක් තියෙනවා. මේ මැනිකටම ආවේනික සුවිශේෂී වූ පෞද්ගලික වූ ආකාරයක් ඒකේ ලකුණක් තියෙනවා. ඒකෙන් ගන්න නිමිත්තක් තියෙනවා. ඒක මේ නිල්මණිකට රතුමණික කියන්නේ. ඒකට දාපු වෙනම නමක් තියෙනවා. ඒ නිසා ඕනෙම නාමකායකක් නාමකායක් පඤ්ඤා ධනවණ්ඩ නම් ලෝකෙට අපි දෙන්නේ එකතු වෙලා මේකට රතුමණික කියලා කියන්න පැනවීමක් ගන්න නම් නාමකයක් පණවන්න නම් ඒකට ආකාර ලිංග නිමිති උද්දේශ කියලා ලකුණු හතරකින් තමයි මේ ලෝකයා යමක් වෙන දෙකකින් මේක හඳුනාගන්නේ නම් කරන්නේ නම තිබුණට ඒ නම මේකටයි කියලා කියන්න නම් ඒ නාමකායට ප්‍රතික සම්පත්තිය දෙන මේ වස්තුව සම්බන්ධයෙන් ඔය මූල ධර්මම දාන්න පුළුවන් ඒකටම සුත්‍රීසෝ ආකාරය ඉන්දියක් නිමිත්තක් උද්දේශයක් තියෙනවා මේ විදිහට මේ දෙක එකතු වෙච්ච වෙලාවක තමයි මේ ස්පර්ශය සිද්ධ වෙන්නේ ඒක නිසා ස්පර්ශයක් සිදු වෙනකොට පටික සම්පස්සේ සහ අධිවචන සම්පස්සේ කියලා පටික සම්පස්ස කොටස නාම කොටාසයට සම්බන්ධ කරනවා ආදි වචන සම්පස්සේ කියනක රූප කොටාසයට සම්බන්ධ කරලා ධර්මවත්යන්සේ ලස්සන විග්‍රහයක් කරනවා ඒක මහාන් දාන සූත්‍රය ගැන පොඩ්ඩක් කියවන්න විශේෂයෙන්ම කටුකුරුද ස්වාමීන් වහන්සේට බොහෝම විස්තර සහිත විතර කරලා කියනවා අමුණාගේ ගෝලියෙක් විතරයි මම කරන්න දැන් උන්වහන්සේ කරපු විස්තරය මතක් කිරීමක් පිළිකොට දැක්වීමක් කරනවා මේ විදිහට නාමකයේ අධිවචන සම්පස්සයත් රූපකයේ පිටික සම්පස්සයත් කියන මේ දෙක ගත්තාම සර්වඥාන්සේ සඳහන් කළා තියෙනවා මේ නාමකයක් පනවන්න යම් ආකාරයක් ලංලිංගයක් යම් නිමිත්තක් යම් ಉದ್ದೇಶයක් තිබුණා නම් ඒ ආකාරයේ ඒ ලිංග ඒ නිමිත්ත ಉದ್ದೇಶ නැතුවම ඒ නමත ඒ නාමකය පැනවිල්ලක් පනවන්න පුළුවන්. ඒ හරියටම විජයකට්ටමේ සමීකරණ 7ක් 8ක් වැඩ කරනවා සර්වඥාන්සේ. ආනන්ද ස්වාමීන් වහන්සේ අපි කිව්වොත් එහෙම පටන් ගන්නකොට ආශ්වාසයේ තියෙන ආශ්වාසයට වෙනම ආකාරයක්. ඒක හුස්ම ඇතුළට ගන්නවා. ඒකට ලිංගයත් එක්ක ලකුණක් තියෙනවා. ඒක වදින්නේ නාසයේ අග්‍රය. ඊට පස්සේ නිමිත්තක් ගන්නවා අපි. අනිකටම අයින් කළ මේකටම හිත යොදනවා. ඒකට ආශ්වාසය කියලා නම් කරනවා. ඒ ප්‍රශ්වාසය යනකොට ඒකට වෙනම ආකාරයක් තියෙනවා වෙනම ලිංගයක් තියෙනවා වෙනම නිමිත්තක් තියෙනවා වෙනම නමක් වෙනවා. මේ දෙක දික් කරන කරන කරන යනකොට ආශ්‍රව ප්‍රසස් දෙක සම තත්ත්වයටපත් වෙනවා කියනකොට දැන් මේක ආශ්‍රව කියන්නත් බෑ මේක ප්‍රසස් කියන්නත් බෑ. මොකද මේ ආකාරය වෙනස් වෙනවා. ඒ ලිංගේ ගන්නකොට සීතලයි පිටිකුණ ප්‍රශ්නය කියන එක නැති වෙනවා. ඒ නිමිත්ත මේ අනාශිකාග්‍රේද අරගෙන කියනවා නැති වෙනවා. ඒ ಉದ್ದೇಶය ආශ්‍රව ආශ්‍රව කියලා මෙන්නේ කරන එක ප්‍රසස් ප්‍රසස් කියලා මෙන්නේ කරා අල්ලන්නේ නැහැ දැන්. ඒකට අපේ හිත කියන්නේ ආස්වාද ප්‍රසවාස නැති වෙලයි කියලා. අත් වෙලා තියෙන්නේ මොකද්ද? ඒක හඳුනා ගන්න යොදවපු ආකාරය, ලිංගය, නිමිත්තේ සහ ಉದ್ದೇಶේ වෙනස් වීමක් අපි කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි හිතන්නේ දිගටම ආස්වාසේ ඊ ආකාරයේ දිගටම තියෙනවා ඒ ලිංගේ දිගටම තියෙනවා ඒ නිමිත දිගටම තියෙනවා මෙනේ කිරීම දිගටම තියෙනවා මේ කියන්නේ අපේ හිත කවදාකවත් විපරිණාමයකට ලෑස්ති නැහැ විපන්නාමෙට ලෑස්ති කෙනා දන්නවා ආශ්වාසය ප්‍රශ්වාසය මේකලා හඳුනගන්න යම් ආකාරයක් ගතනම් ඒ ආකාරය ඉන්නේ ඉන්නේ ඉන්නේ ඉන්නේ දිගාශාසය කෙටි වෙනවා කෙටි එක තුනී වෙනවා වෙනස් යම් ලකුණක් අපි තියාගෙන නම් ඒ ලකුණ වෙනස් යම් නිමිත්තක් අපි ගත්තනම් ඒ නිමිත්ත තියාගන්න බැරුව යනවා එතකොට ඒ නම එකට ගැලපෙන්නේ නැහැ නිසා භාවනා කරනකොට මහාශි ක්‍රම මේක ඉතාමත්ම සුවිශේෂී මේ පොයින්ට් එක මේ කාරණාව අල්ලලා මතක් කරලා කියනවා පිබ්බී මැකිලිම හෝ ආනාපාන කරනකොට පේන තාක් වෙන්කර දකින්න පුළුවන් තරකල් ආස්වාසය ආස්වාසය මෙනෙහි කරන ප්‍රස්වාසය ප්‍රස්වාසය මෙනෙහි කරන ඔබ දවසක අතරමං වෙයි. මොකද්ද අතරමං වීම? මැරිලා නැති බව දන්නවා. නිින්ද ගිහිලක් නැහැ. ක්ලාන්ත වෙලක් නෑ මේ ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කරන්න බෑ. දැන් ඒක කොහොමද මෙනෙහි කරන්නේ? දුකම් බලනකොට පේනවා වැඩි යනවා සත්‍යයක් තියෙනවා සමහරකට හැක තියෙන නිසා සත්‍ය පොඩ්ඩක් එල්ලුම් කන්නේ තියෙනවා ඒ ආශස්පසත් එක නෑ ඒකකොට ඒ ස්වාමීන් වහන්සේලා කියනවා මෙන්න මේ දැනගන්න පුළුවන් තැන ඉඳලා දෙක වෙන් කළ දැනගන්න බැරි තැන ඉතාමත්ම ප්‍රණීතව සූක්ෂමව අල්ලගන්න මායි ඒකට 17 දරයක් භාවනා දැනගත්තට පස්සේ දැනෙන තා ආස්වාස ආස්වාසයෙන් මෙනෙහි කරන පස්වාස ප්‍රසවාසයෙන් මෙනෙහි කරන්නේ දැනෙන්නේ නැතුව දැන් මැරිලක් නැහැ, නිින්දලීලක් නැහැ, ක්ලාන්ත වෙලක් නැහැ, සතියක් තියෙනවා. දැන් මෙනේ කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් දැනෙනවා දැනෙනවා කියලා මෙනේ කිරීම ආරම්භ කරනවා. නැත්නම් ඉන්නවා ඉන්නවා කියලා මෙනේ කරනවා. හැබැයි ඒකට තව ඕනනම් අටුවපදයක් දාන්න නම් එතෙන්දි මෙනේ නිකුරව ප්‍රශ්නයක්. නමුත් සැප උපදවනවා මෙච්චර ලස්සනට පෙනිපෙනී තිබුණු ආශ්‍රව ප්‍රසවාසය නැති උනායි කියන්නේ. ඒකේ ඒ සංඥාව ගන්න බැරි තැනකට එනවා. මේක හරියට කියන්න ප්‍රථම ධානය දෙත්‍ය ධානය ගන්න විතක්ක ਵਿਚාර දෙක හැලෙන එක. විතක්ක කියන්නේ අරමුණට නංවන ගැතිය, ਵਿਚාර කියන්නේ දෙක වෙන් කරලා පෙන්නන ගැතිය. ඒ දෙකම ඉබේම හැලෙනවා. ඉතින් අර දන්නේ නැති කෙනාට එතන භාවනා සතිය කැඩලයි කියන්නේ. එහෙම නැත්නම් මට ආනපාන නැතිලා ගියාම යහනවා ඊට පස්සේ මම දැන් භාවනායට ආනපාන බෙන්නේ දැන් බින්දි ගැටලි පටන් ගන්නවා. එතන මම මෛත්‍රී භාවනා ටික කරන්න කියලා. එතන මම බුද්ධානුස්සතිය කරන්න කියලා. අනේ මොකද ආනාපාන සතිය විපරිණාමයක්. ඒ ආකාර ලිංග නිමිති බුද්ධේසර විකරණාවක් කිසියෙත් බලාපොරොත්තු නැක හිතන දුකටම අම්මගෙන් අප්පගෙන් හම්බෙච්ච බුදලේ වගේ ලොක් කරලා තියාගෙන ඉන්න පුළුවන් කියලා අනපාර. මේක විනාශ වීම දන්නවනම් තීරණ පටන් ගන්නවා ආනපානෙ නැති වෙන්න ඕනේ. ඒ ආකාර ලිංග උද්දේශ නිමිත්ත නැති වෙනකොටම අරමුණ නැති වුණා වගේ කියලා තමයි ප්‍රශ්නායි පද්ධතිය කියන්නේ. ඒක බුදුම මැජික් එකක්. හැබැයි මායාවේ මැජික් එකේ ලොක් එක ගලවන මැජික් එක. ඕනම දෙයක් අපේ හිත ගන්නේ වස්තුවේ නෙවෙයි ඒ වස්තුවට පටබඳින ආකාරයෙන්, ලිංගයෙන්, නාමයෙන්, උද්දේශයෙන්. ඒ ලිංග නිංච ආකාර උද්දේශ නැති වෙච්චාට හරි වස්තුව නැතුණා වගේ තමයි අපේ හිත කියන්නේ. ඒ සමයට තණ්හාව නැත්තම් කාමය කාම සංඥාවල් නැති කරන්න ඕනේ. ඒක පිළිබඳව ආකාර ලිංග නිමිති ගැනීම නතර වෙච්ච දවසේ. න නිමිත්තක් ගායී හෝති නාන ව්‍යංජනක් ගායී හෝති සත්වාදි කරන මේ සංඝතං උතා මේ රන්තං පාපක අකුසල ධර්මා අන්වාස වියෝ තත්ත සංවරය අපයි අපි යමක් දිහා බලලා කෑදරන මේක පිටිමද නැවත නැවත බලලා ලිං ඒකෙ ලිංග නිමිති ආකාර ගැනීම තමයි හැබැයි දකින්නකොටම දන්නවා මේක රාග අරමුණ දන්න අරමුණක් කියලා. තමන්ට ඒක ලිංග නිවිචාකාර නොගෙන හිටියොත් නාගසමාල ආම්බුදෝගේ නටල බීලා නටන සංගීතයන නටන කාන්තාවක් දැකලා ආ මෙන්න මාර්යා උගලක් අටවලා තියෙනවා කියලා ඒ ඉත්‍ත්‍යාවේ කාම අරමුණු නෙවෙයි ඊට පස්සේ ගන්න. නිමිත්ත ගන්නේ මේ වගේ තැනක මෙහෙම දෙයක් තිබ්බම කී දහහක් අමාරු වෙකද මම මගේ හිත පරික්ෂා කර ගන්න ඕනේ කියලා අර නිමිති ගැනීම, ලිංග ගැනීම, ආකාර ගැනීම අයින් කරනවා. නා නිමිත්තක් ආයෝති නානු බියක් කරක් ආයෝති. නිමිත්ත ව්‍යංජන අනුව්‍යංජන ගණ්ඩ ගණ්ඩ ගණ්ඩ මතකේ තාවු. ලිංග නිමිත්ත ආකාර නැති වෙන්න නැති වෙන්න සීතිය සිද්ධ වෙනවා මතකයට යන්නේ වශයෙන් මතක් කරගන්න බැරි වෙනවා. ඒ නිසා උදේ ඉඳලා හැන්දෑවේ ඉඳලා උදේ වෙනකම් අපි කියලා කෝටි ගාණක් හිතලා අපිට ඕන ටික විතරක් අපි ලිංග නිමිති ආකාර වශයෙන් ගන්න ලියාගෙන කියලා බවෙන්ද හීන හීන විස්තර කරන මනුස්සයෙක් ළඟට ගිහිල්ලා අහනවා පරිවැටේට මං හීනයක් දැක්කා. ඒ අර මනුස්සයා දන්නවා හීනයක් නෙවෙයි කෝටි ගණන් දැකලා මෝ අල්ලලා කියන ඌට කෑදරක විතරයි. ඒ කෑදරකම උගේ පුචාසුකම් අනුවෙන එක. ඒ නිසා අපි ස්පර්ශස් කරන්නේ තණ්හාවට කිටි කැවෙන දේවල් විතරයි. අපි ස්පර්ශ කරන්නේ මාන්නයට ගැළපෙන දේවල් විතරයි. අපි ස්පර්ශ කරන්නේ මමයට උඹන්න පුළුවන් දේවල් විතරයි. නිසා ස්පර්ශ ස්පර්ශ කරනකොටම දැන් ගන්න පුළුවන් ආ මෙන්න මේක නිසා මම මේකට රුචි වෙන නිසා මගේ තෘෂ්ණාව වැඩෙනවා මගේ මාන්නේ වැඩෙනවා මගේ ධක්කාය හිත්‍ය වැඩෙනවා කියලා ඒ මාන්නේ වැඩි උනත් කමක් නැහැ ධක්කාය හිත්‍ය වැඩි උනත් කමක් නැහැ තණ්හා වැඩි උනත් කමක් නැහැ ඒක ඒ වෙලාවෙම දන්නවා නෑ නෑ මායේ ළඟ තණ්හාවක් නෑ මායේ ළඟ මාන්නයක් නෑ මම නම් එහෙම නෙවෙයි කියන දඟලන්න හදන්න හදන්න තමයි අපි කරන්නේ මායයට උදව් කරනවා කෙලෙස් වලට පොහොර දානවා ආහාර ලබනවා නිසා ස්පර්ශෝ ස්පර්ශ කරන තැන දිහා බැලුවම ලැත්තනම ලොප් කරන්න පුළුවන් බලන බැල්ම අයොසමස්කාරද යන්නේ තණ්හා ඒක නිමිත්ත නිමිත්තක් ගායෝති ව්‍යංජනක් ගායෝති නිමිති ලිංග ආකාර බල බල හොයනවනම් යමක් දිගේ ඒකාන්තයෙන්ම සකස්සා සංස්කාර වැඩිවීම, කෙලස් වැඩිවීම දිගට යනවා. ඒක කොහොමද අපි ත්‍රිපිටකෙ ඉන්නේ? ඌව නැතුව කොහොමද ත්‍රිපිටකෙ ඉන්නේ? අපි ඌව නැතුව කොහොමද කමට ආසුද්ධ කරගන්නේ? අපි ඌව නැතුව කොහොමද බුද්ධානුස්සතිල භාවනාවක්, බුද්ධාලම්බන ප්‍රීතියක් ඇතිගන්නේ? ඒ ටික සර්වචන් සඳහන් කරන මේ තණ්හාව තණ්හාව නැති කිරීමටයි. මේ ත්‍රිපිටකේ යනට මාන්නයක් ඇති කරන්නේ මාන්නේ නැති කරන්නයි. මේක ඉගෙන ගන්න ලක්කා දිට්ඨිය නැති කරන්නයි කියලා කවදාකවත් එපා. මේ ධර්ම කොටාසේ වැඩ තණ්හාමාන දිට්ඨි දිෂ්ඨිතව කරන්න හරිම බයයි. ඒක කරන්න ඕනේ අඩු ගන්න මූල ධර්ම වශයෙන් දැන ගන්න ඕනේ අඩු ගන්න සුතුමි වශයෙන් දැන ගන්න මම මේවා කරනකොට ධර්ම තණ්හාවක් ඕනේ. ධර්ම මේ තමයි ඉදිරියට යන්න මාන්නයක් අවශ්‍යයි. මම එක්ක ඉන්නවා තමයි. නමුත් ඒක ආශාව නැති කිරීම සඳහා ඇති ආශාවක්, මාන්නය නැති කිරීම සඳහා ඇති මාන්නයක්. සක්කාය දිට්ඨිය නැති කිරීම සඳහා ඇති කරගත් සක්කාය දිට්ඨිය කියලා ගත්තොත් බුදුහාමුදුර රැඩිකල් වාදී කියන්නේ ඇයි? බුදුහාමුදුර විප්ලවකාරී කියන්නේ ඇයි කියන එක තේරෙනවා. ඒ නිසා සංඥා මට්ටමේදී මේ ස්පර්ශය ඔක්කොටම අහුවෙන්නේ නැහැ. මේ sannivedana ශේෂ්ත්‍රයේ ඉන්න කට්ටියට එහෙම නැත්නම් ගුප්ත ධර්ම හදාන කට්ටිය ඒගොල්ලන්ට මෙතනින් තමයි අහුවෙන්නේ හො ගැටේවා. ඒ වගේම තමයි මේක දකිනකොට මේ සිද්ධිය දිහා බලන යමක් නොකර සිටීමට කියන විසංකාරගත වෙනවා කියලා මේක අල්ලන ප්‍රතිරංශ කර කරන්න හදනවා ලොකු කරන්න හදනවා පුංචි කරන්න හදනවා අර කරන්න මේක කරන්න හදනකොට අනිවාර්යයෙන්ම සංස්කරණයක් සිද්ධ වෙනවා ඉතින් මෙතෙන් එනකන් ගියාට පස්සේ යෝගාවචරය දැනගන්න මේක දකින්නකොට බලාගෙන නිකන් ඉන්න බෑ. දැකලා දැක්ක මට්ටමින් නැද කරන්න බෑ. අහලා අහලා මට්ටමින් නැද කරන්න බෑ. විඳල විඳල මට්ටම නතරන්න බෑ. ඒ නිසා අපි මේ පැනලා කරන ගතිය මමත් නෙවෙයි මම නොවෙන්නෙත් නෙවෙයි. ඒක පටිච්චසමුප්පාදේ සිද්ධ වෙනවා. ඒ වෙච්ච දේ නෑ කියන්නේ අන්නත් එපා. නොකරෙන්න අදිෂ්ඨාන කරන්නත් එපා. වෙන්නකොට සීතු වෙන පටිච්චසමුප්පාදේ. ඒකට හේතු වෙන ධර්ම මෙහෙමයි. ඒක වෙන දේ මෙහෙමයි. පස්සේ ඒකට මම පශ්චාත්තාප වෙනවා. සතුට වෙනවා ආදි වශයෙන් සංස්කාර මට්ටමේදී ඒ වෙන සංගතිය වෙන සිද්ධිය දිහා උන්තුරට බලන්න මම හිතන මොකක් වැදගත් වෙනවා කියලා මේ සංඥා මට්ටමේදී මේ වෙන පෙරලි සංඥාවල තියෙන අදුවචන සම්පස්සේ සහ පටිඝ සම්පස්සේ කියන මේ දෙක දැක ගන්න පුළුවන් නම් මේ ඕන කෙනෙක් නටන්න හදන්නේ මොකාටද කියන එක හැරෙනකොට දැක ගන්න පුළුවන්. ඒ නිසා සර්වචනාංශයේ දුම් බලාගෙන යට හෙළු නැත්තතුව සංසුන්ගේ ඉරියව්වෙන් ගමන් කරාට ගව්වක් තරම් ප්‍රමාණයේ හැම තැනකම සිදුවෙන හැම දෙයක්ම නිකන් හරියට රේඩාර් ස්කෑන් එකට අහු වෙනා වගේ උන්වහන්සේට තේරෙනවා මොකද උන්වහන්සේ තමන්ගේ කාර්යය තමන්ගේ හිත කීකරු කරගෙන තියෙන්නේ ඒ නිසා අනික් කට්ටිය තියෙන්නේ බාහිරට නගුණ ඇවිල්ලා තමයි සර්වචනස්කෝ කොහොම අහු වෙන්න පටන් ගන්නවා හරි ආසයි කට්ටිය මේ අනුන්ගේ හිත් බලන්න, අතීතේ බලන්න, අනාගතේ බලන්න ගොඩක් කරගෙන කැමති. නමුත් මේ වර්තමාන මොහොත දකින්න නැතුව කවදාකවත් ඒවයි කක්කත් යාදෙන්නේ. ඒව හම්බුණත් ඒක නාගේ ව්‍යසනය පිණිස හේතු ඒ වාගේම තමයි මේ ස්පර්ශයේදී යනකොට තේරෙන දෙයක් තමයි, තේරුම් ගත යුතු දෙයක් තමයි. අපි ආනාපානය කියන අරමුණ හොඳට සියුම් කරගත්තට පස්සේ ඒක අන්තිමට කුඩු සුණු විසිරිච්ච දෙයක් පාටපත් වෙන. ඒක ආස්වාසෙත් එකයි ප්‍රසවාසෙත් එකයි ඒ තත්ත්වය. ඒක ඇවිල්ලා ඒක දිහා බලාිනකොට පේනවා මේ දැකපු දර්ශනේ මුළු කයෙමක් තියෙනවා. එක එක තැන වත් වෙන, එක තැන උණුසුම් වෙනවා, කාබර වෙනවා, නලියන වෙනවා, කෝපි දෙනවා, වහිනවා, ඉදිකටු දඟලනවා, নানা ආකාර දේවල් එනවා. එතකොට තමයි තේරෙන පටන් අර ගන්නවා මේ ආස්වාස් ප්‍රසවාසයේ පිළිසුදු වෙච්ච පමණට ඒ දැනුම අන්වේ ඥානය හරහා අනිකුත් ශරීරයේ හැම තැනම පැතිරෙන පටන්. ඒක යෝගාචර සැක එනවන්නම් අද සතිය ගැනලා දෝ සමාධි කරලා ආය ආනපාන කියලා පොඩ්ඩක් අතගාලා බලන්න. එතකොට සැක අරගන්න පුළුවන්. නමුත් කරන්න කරන්න යනකොට තියෙනවා ප්‍රශ්නයක් නැහැ සතිය තියෙනවා මේක අසල්පසාතිය නාටි කියලා බලන මුළු වගේම තියෙන මේ කම්පන චංචලිය බලන්නේ කරලා අපි කරන්නේ සමාධි කැඩෙන්නේ මේකට පුරුදු වෙච්ච ගමන් මේ ශරීරයත් එක්කම පිට තියෙන දේවලුත් තේරෙන්න පටන් ගන්නවා. එතකොට තේරෙන්නේ මම කොහෙද මම නොඉන්නේ කොහෙද කියලා. ඇතුළත පිටත කියන සීමාව බොද වෙනවා. එතකොට හොඳ නරක කියන්න බෑ. වේවා නොවේවා මොකක්වත් නැතුව අර විඥානේ මෙතෙක්ල් දෙකට බෙදපු ආණ්ඩුව. දෙකට බෙදලා දෙක ගැටීම හරහානේ විඥානේ රජ කරන්නේ. අර විඥානයට ඔක්කොම එක යායට අහු වෙන්න පටන් අර ගන්නවා. එතකොට විඥානයට läග ගන්න, දැස ගන්න, පතත්තාණයක් පාදම ආසන කාරණාවක් නැති වෙනවා ඒකට යෝගාවචරයට හීන දඩිලා නිකන් ක්ලාන්ත වෙන්න හදනකොට වගේ බංකොලොත් වුණා වගේ පුදුමාකාර බයක් එන්න පටන් ගන්නවා මේ මොනම දැනකවත් මේක හිතව ගන්න බෑ ඉතින් ඒක ඇස්ති කරලා ඉතහාට ආය නැති වෙච්ච විඥානේ ආය හදාගන්න එක තමයි අපි සාමාන්‍ය බුද්ධිය කියලා කියන්නේ සර්වචන සඳහන් කරන විඥානයේ ප්‍රතිෂ්ඨාව පුළුවන් තරම් එන්නේ එන්නේ එන්නේ එන්නේ දැක දැක දන දන ගිවන් කරන්න. එතකොට විඥානයේ අනිදර්ශන පැත්තක් නැත්නම් අපපතිතිත විඥානෙත් යන්න පුළුවන්. හැබැයි ඒක වෙන්න ඉතල අර රූපී ආශස් ප්‍රසවාසයේ ගිවන් කිරීම තද බල දෞකාරයක්. එතකොට වේදනාවලත් සැප වේදනා දුක් වේදනා දෙකටම වඩා අදුක්කම සුඛ වේදනාව මධ්‍ය ප්‍රතිපදා බව තේරුම් ගන්න ගොඩක් උදව් වෙනවා. සංඛාර විඥාන කියන දෙකේ පුද්ගලයා පුද්ගලයාට වෙනස සංස්කාර කියන එක නා ගොඩක් වෙලාට ඔය සුචරිතවාදී ගැන කතා කරන අනුන්ගේ විනය ගැන කතා කරන කට්ටිය ගොඩාක් වෙලාට සංස්කාර අපතන ගැටේ වදිනවා. මේ සංඥා වල වැටේ ගැටේ වදින්නේ ගොඩක් වෙලාවට මේ ගුප්ත ධර්මාතහන මේ sannivedana පිළිබඳ ප්‍රශ්න තියෙන කට්ටියට හුඟක් ගැටේ වැදිලා තියෙන්නේ සංඥාව හරහා. වේදනාව වල වදින්නේ සෞන්දර්ය පැත්ත ගැන කතා. එනිසා අපේ චරිත අතර එක එක එක එක පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. එක්කනාම තුල ওই තුනම තියෙන්න පුළුවන්. ඒ නිසා මේ රූප විඥාන කියන දේ කොහොමද සංඥා වේදනා සංස්කාර කියන තුන එක එකනා එක එකනා ගැටි වෙන්නේ තමයි ලියේ. එහෙම වෙන්න වෙන්න තමයි අර විඥාණයට පදනමක් ලැබි ගැනීම තරම් පෞරුෂත්වයක් ආවනාදී. එහෙම නැත්නම් ඒ විඥානයේ ප්‍රතිෂ්ඨාන නැතිවීම අපිට ක්ලාන්ත වීමක් වශයෙන් වගේ තමයි තියෙන්නේ. ඉන්දියාවක් වශයෙන් තමයි තියෙන්නේ. මරණයක් වගේ තමයි තියෙන්නේ. නමුත් හොඳට තියෙනවා මේ මරණය හරහා යන්න පුළුවන්. මේ ක්ලාන්ත භාවය හරහා යන්න පුළුවන්. මේ නිින්ද හරහා යන්න පුළුවන්. ගියත් විඥානයේ උනාට බය වෙලා තක්කමුක් වුණාට ඊගාවට පටන් ගන්න තැනින් ආයෙ පටන් අරගෙන යනවා. ඒකට විල්ලෙන්ජාවක් නැහැ. ඒ නිසා ඊට පස්සේ විඥාණය ජග් ගහන්න ඕන කමක් නැහැ. අපි දන්නවා යෝනස කොහෙන් හරි ජාම බේර ගන්නවා. අපිට තියෙන්නේ නැත්තම් යෝගාවචරයෙන් අපි කියන වචනේ මම විශේෂයෙන්ම ඉල්ලලා කරගන්නවා. මට තියෙන්නේ මේකට කවදාකවත් ආයෙ පොහොර දෙන්න එපා. මේකට ආයෙ ආහාර දෙන්න එපා. ඉතින් ආහාර දෙන්න නොදෙන්න නම් මේක ගැට ගැහෙන හැටි වගේම ආසන්නකත්වයේ ගෙවෙන හැටි, වේදනාවල ගෙවියන හැටි, සංඥාවගේ ගෙවියන හැටි, මේ චේතනා ප්‍රකල්පනාවල ගෙවියන හැටි යහ බලලා මේක තමයි මධ්‍යම ප්‍රතිපදාව. මේක තමයි අපි සංසාරෙ නැතකල් නොකරපු දෙල්ලම. දැන් මේක වරින් වර හරි වෙනකොට ඒකට අබැග්ගයක් කරදරයක් කරනවා කරස්සලක් කියලා හිතන්නේ නැතුව අනුග්‍රහ කරන්න. කියන්න පටන් අරගත්තොත් ඔබ තමයි ඔය පටිශෝධකාමී කමිටු කීලට යනව ගමන වගේ කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඒක ස්පර්ශය හරහා විස්තර කරන්න ගියාම මේ දවස් දෙක ඇතුළත කියු ප්‍රමාණයක් මදි කියලා හිතන තරම් විස්තර මේකේ තියෙනවා. නමුත් අපි දවසේ කාර්ය ගත වෙච්ච නිසා අද ධර්ම දේශනාවට මතක කරගන්න වෙනවා. මේ සසාරි දේවල් නිසා කරන අත්‍යකින් නිසා තම තමන්ගේ දැන නිසා මේ කරගෙන යන වැඩ තවත් සුලක්කාරව ධෛර්යයෙන් යුක්තව කරගෙන යන ප්‍රතිේ ධෛර්යය බලයෙන් පිටු නිලා සීවා කරනවා ඒක නම් ලක්ෂණ කිව්වා ආවිවා